ඉතින් ඒක සූත්‍රයටත් නම දීලා තියෙනවා khaggavisana සූත්‍රය කියලා. ඒකෝචරේ khaggavisana කප්පෝ khaggavisana කියන එක මේකේ උපමාව මේයට සඳහන් කරන්නේ ඒකචාර. එක එක එකලාව හැසිරෙන කියන එකයි ඒකචාරී කියන එකෙන් අදහස් කරන්නේ. ඒකචාර ඒකචාරීව හැසිරෙන්නේ කඟ වේනගේ අඟ වගේ. අඟ වේන හැර හැම සතෙකුගේම අඟ දෙකක් වෙලා තියෙන්නේ. අඟ වෙනාට විතරයි තනි අඟ තියෙන්නේ. ඒක ශරීරේ හරි මධ්‍යන්නේ පිටලා තියෙන්නේ. ඒක හරිම බලවත්. ඒ නිසා අඟ වේන බොහොම තේදවත් උජාරු තනක් කුසලනවා අං තියෙන සත්ව අතර. ඒ වගේ තමයි සංසාරේ ඉන්නකම් මිනිස්සු තණ්හා දුතියෝ පුරිෂෝ කියන විදිහට තණ්හාව දූතිකාව කරගෙන ජීවත් වෙනවා. සංසාර ජීවිත හැම කෙනෙක්ම තෘෂ්ණාවත් සරණ බැඳගෙනයි තෘෂ්ණාවත් එකයි ගත කරන්නේ. යම් කිසි කෙනෙකුට මේ තෘෂ්ණාවෙන් කාරණයක් නැතුව දික්කසාද වෙනවනම් ඒකට කියනවා ඒකචර ජීවිතය කියලා. ඉතින් ඒකචර ජීවිතය සත්තු අතර කංගපේනෙක් වගේ ඇත්තු අතර මාතංගණන් හසිරාජයා වගේ ඉතාමත්ම කලාතුරකින් සංසාරේ සතෙකුට හිතන්න අමාරුයි තෘෂ්ණාවෙන් තොර ජීවිතයක් හැම තැනම පිඟිලා හැම තැනම අස්සක් මුල්ලක් නැර මේ තෘෂ්ණාවේ ගැලිලා ජීවත් වෙනවා. ඒක දකින්නවත් නැහැ වතුරේ ඉන්න මාළුවා මං ඉන්නේ වතුරේ බව දන්නේ නැතුව වාගේ. සර්වඥන් වහන්සේ නමක් ඉපදිලා ඒ තෘෂ්ණාව නැති ලෝකේ හදාරලා ඒකේ තියෙන හැප තීරුම් අරගෙන තමයි මේ තෘෂ්ණාවේ ඇලි ගලි වාසය කරන මනුස්සයට පෙන්ලා දෙනවා කණ්ණාඩියක් උන් තල්ලලා. ඒ හැම ජීවිත සංසිද්ධියක්ම හැම අත්දැකීමක්ම තෘෂ්ණාව දුතිකාව කරගෙන ජීවත් වෙනවා. ඉතින් ඒකෙන් තොර ජීවිතයක් තියෙනවා. ඒක අපි වැඩි හිටියෝ කුරුරු දෙමාපියෝ නැදන හිටියට ඒක පුත්‍රජානනාංශයෙන් පෙන්නන්ට මේ ඒකචර ජීවිතයක් අංග වේනගේ අඟක් ඉදිරිපත් කරලා දේශනා කරලා තියෙනවා. ඒකේ ગાථා 40ක් තියෙනවා. ඒ ગાථා 40 සහිත සූත්‍රයට කග්ගවිශාන සූත්‍රය කියලා නම් කරලා තියෙනවා. ඒක මේ සුත්ත නිපාතේ කියන පොතේ තමයි සංග්‍රහ වෙලා තියෙන මේ සුත්ත නිපාතේ කියන පොත ਸਰුවච්ච දේශිත සූත්‍ර පිටකේ කුද්දක නිකායට අයිති වෙලා තියෙනවා. ඉතින් මේක බොහොම අනේකුත් සූත්‍රත් එක්ක බලනකොට බොහොම සුවිශේෂී සූත්‍රයක් විශේෂයෙන්ම බුද්ධ ආගමට ගැලපෙන්නේ නැති සූත්‍රයක් වගේ. මොකද බුද්ධ ආගම උගන්වන්නේ අලි ගලි වාසය ආගමක් හදාගෙන පන්සල් හදාගෙන ස්ථාන හදාගෙන පිළිවෙන් හදාගෙන සෙනගක් එක්ක ජීවත් වෙන ජීවිතයක් ආගමක් කරගෙන තියෙනවා අනිකුත් ආගම් එක්ක තියෙන උරේ නුර ගැටි රණ්ඩු කිරීමේ ආතාවට නමුත් පුත්‍රජානනාචි වෙන්වීමේ තෘෂ්ණාව දෙවන්නේක් කරගන්න නැතුව ඒකචාරී ජීවිතයක් ගත කරන්නයි කතා කරන්න කියන එක පසුකාලීන අර්ථ කතා ටිකක් ඉස්සර දෙයක් කරලා තියෙනවා ඒ නිසා මේ සූත්‍ර එච්චරම් බහුල භාවිතාවට අවිල නැහැ ඒ වගේම ඒවා අර්ථකථනය දීලා තියෙන්නේ මේක පසේ බුදුරජාණන් වහන්සේලාගේ නිදාන ගාථා විදිහට. ඒ කියන්නේ පසේ බුදුරජාණන් වහන්සේලා බුද්ධ ආගම ඇතුළත වුණත් තනියම නිවන් දකින්න කාටවත් බණ කියන්නේ නැතිව තනිව හැසිරෙන જાතියක් විදිහටයි ඉර්සින්නාචලා විදිහටයි සාසනය හඳුන්වන්නේ. ඉතින් මේවා සඳහන් කරලා තියෙන ඉසිභාසිත එහෙම නැත්නම් කරුවා ඒ අශේ බුදුරජාණන් වහන්සේගේ උදාන කතාව විදිහට. ඉතින් මේ කතාවට මේ ගාතාවට ඒ වගේ නිදාන කතාවක් සුත්ත නිපාත අට කතාවේ සඳහන් වෙනවා. ඒකේ සඳහන් වෙන්නේ ඉස්සර හිටපු ඉන්දියාවේ හිටපු ප්‍රාදේශීය රජ කෙනෙක් තමන් හිටපු තමන්ට හිටපු යුද සෙබළු නැත්නම් යුද බලය නැත්නම් හමුදා බලය දිහා දැකලා හිතලා තියෙනවා අල්ලපු රාජ්‍යයට යුද්ධ ප්‍රකාශ කරලා මේ යුද්ධ බලයෙන් එක යටපත් කරන්න. ඊට පස්සේ පරිවිඩකාරය කරලා තියෙනවා එක්කෝ සුමානයක් අතුරත යටත් වෙන්න නැත්නම් අපි යුද්ධ කරනවා කියලා යුද්ධ ප්‍රකාශ කරලා. ඊට පස්සේ දවසක අමාත්‍ය මණ්ඩල රැස් වෙච්චාම ඇමතිවරු ප්‍රකාශ කරලා තියෙනවා මම තනි මතයට මෙහෙම වැඩක් කළා ඇමතිවරුන්ගේ අදහස් විමසන්න මට බැරි වුණා මම අසවල් රාජ්‍යයේ ආසන්නයේ තියෙන රාජ්‍යයට ප්‍රාදේශීය රාජ්‍යයක් යුද ප්‍රකාශ කරා. ඒකට ඇමතිවරු වහනවා. පයින්ඩ කාර්ය නැවත ගෙන්න ගන්න බැරිද? අපිට ඒක ඉල්ලාස් කරගන්න බැහැ. ඒකට කියනවා පණිවිඩ කාර්ය දැන් ගිහිල්ලා දැන් ඒ මේ අපිට ඉල්ලාස් වෙන්න බෑ. ඉතින් ඒකට ඇමතිවරු කියනවා අනිවාර්යයෙන්ම අපි මැරෙනවා. අපිට අනිවාර්යයෙන්ම සතුරන් අසින්න සිද්ධ වෙනවා. දැන් කරන්න දෙයක් නැහැ හානි කියලා ඒ ඔක්කොම මේ පරාජය බාර අරගෙන හොඳම වැඩේ තමයි අපි ඒගොල්ලෝ යුද්ධ කරන්න එන්න ඉස්සර අපි ඉක්නිකා මරාගමු, අපි නිකා වශබමු, අපි නිකා ගෙල්ලෙවලා ගමු. ඒක අපි විශ්ින් කරගන්න එක ලාභයි කියලා මේ මරණ කතාව කරද්දී රජුරවන්න තේරෙනවා. රජුරෝ ඥානවන්ත කෙනෙක්. රජුරෝ තේරෙනවා මේගොල්ලෝ කරන්නේ දැන්ව පරාජය බාර කරන කතා කතා කරන්නේ. ඒ නිසා යුද්ධ සේනාවට කතා කරලා කියනවා මේ කතා කරන විදිහට මට දැන් චිතකයක් හදලා මම දැන් ගින්නට පයින්දා හදන්නේ. මං වගේ රජ කෙනෙක් ගින්නට පනිනකොට මාත් එක්ක ගින්නට පනින්න ජීවිත පරිත්‍යාගයෙන් එන කී දහහක් යුද්ධාමුදාව ඉන්නවා. ඒකවල දහහක් යුදසේ බලු කියලා තිනවා අපි රජුරෝ වෙනුවෙන් ජීවිත පුදන් ලෑසි අපි කිනර පයින්ට ලෑසි කියලා. ඊට පස්සේ රජුරෝ ඒ 1000ට විශ්වාසයේ දිනාගෙන තවත් 500කට කතා කරලා කියලා තියෙනවා. මේ 1000ත් රජුරෝත් කීදී නසා ගන්න හදනවා. ඒ වගේ පිරිසක් වෙනුවෙන් දිවි දෙන්න කැමැති කවුද කියලා. එතකොට කාන්තාවන් පවා ඉදිරිපත් කරලා තියෙනවා. අපි එහෙම රජෙක් වෙනින් හෝ ඒ වගේ යුද සේනාවක් වෙනින් අපි ජීවිත දෙන්න කැමති කියලා. ඊපස්සේ රජුරෝ කියනවා දැන් උඹලා ඔක්කොම ජීවිතපත්‍යයෙන් මට කැප වෙලා තියෙන්නේ. ඒ නිසා ඔක්කොමලා යන් කියලා රජුරෝ යුද පෙරමුණ අරගෙන සීමාවට යනවා. සීමාවට ගිහලා කඳවුරු බැඳගෙන ඉඳලා එතකොට අර රජුරෝ කල්පනා කරනවා මේ මගේ 16ක් වගේ ඉන්න මේ ප්‍රාන්ත රජ කෙනෙක් මට ගහන්න හදනවා මගේ බලය දන්නේ නැතුව කියලා එයාත් විශාල සෙනඟක් අරගෙන යුද පිටියට එනවා. එතකොට මේ රජුලට පොඩි දිනකට කතා කරලා කියනවා මැදට ගිහිල්ලා හරියට පහර දෙන්න යුද සේනාවට දෙක දෙපැත්තට විහිදෙන විදිහට මම යනවා ප්‍රාන්ත රාජ්‍යවරය අල්ලන්න කියලා හරියට විශාල යුද පෙරමුණේ මැදට ගහනවා. මැදට ගහපුවම දෙක දෙපැත්ත විහිදලා යනවා. මැද සෙනඟ විහිදෙන්නේ නැතුව බලවත්ව මැදට පහර දෙනවා. ඒක උපක්‍රමයක්. එතකොට පිරිස දිශීශීකල යනවා. දෙක දෙපැත්තට බෙදෙනවා. සංවිධානය නැති වෙනවා බලවත් සෙනඟේ. එතකොට ඒ රාජ්‍ය රජයට දුවන්න හදනවා. පස්සේ රජුරු ගිහිල්ලා ගිහිල්ලා ජීවග්‍රහයෙන් අල්ලගෙන අබේ දාණය දීලා කියනවා දැන් යුද්ධ පරාදේ බාර ගන්නයි කියලා. එතකොට ඒ රජුරුගේ රාජ්‍ය මේ ප්‍රාන්ත රජයට හම් වෙනවා. එයා ඒ ඇති වෙච්ච දෙදෙන්න ඒ රටේ ඉන්න සෙබළුන්ට කතා කරලා යම්බලට ඔක්කොටම අබේ දාණය ලැබෙනවා. හැබැයි වහාම යුද්ධ කරලා ඇස් වෙන්නේ කියලා ඊගා ප්‍රාන්ත රජයට අරන කණිඩියක්. අපි දැන් රාජ්‍ය දෙකක තෙබළු එකතු වෙලා ඉනවා. අපි දිගටම යුද කරනවා කියලා. අන්තිමට බලනකොට මුළු ඉන්දියාවේ තියෙන ප්‍රාන්ත සියරම මේ රජුරන්ගේ යුද උපක්‍රම නිසා යුද්ධ නොකරම ගන්න පටන් අරගන්නවා. එතකොට ගිහිල්ලා අන්තිමට බරණස් නුවර බසනස් රාජ්‍ය පාරකට පස්සේ දැන් රජුරෝ ප්‍රාදේශීය රජ කෙනෙක් නෙවෙයි දීප චක්කවර්ති කියන විදිහට මුළු ඉන්දියාවේ දඹදිවටම ද්වීපේටම ඒ සංකුච රජකම ඉන්න වෙලාවේදී රජුව කල්පනා කරනවා මම මේ අල්ලා ගැනීම සඳහා ඥානෙ පාවිච්චි කරනකොට දැහෙන දක්ෂයි මට කොච්චරක් අතාරින්න පුළුවන් මට කොච්චරක් නිබ්බිදාව විරාගය ඇති කරන්න පුළුවන්ද කියලා කල්පනා කරනකොට ඒ රජුරවන්ට හිතෙනවා මේ ඔක්කොම දිනාගත්තේ රාජ්‍යයන් අතහැරලා දාලා පරණස රජුරවන්ට රාජ්‍ය භාර දීලා තමන්ගේ දෙවිවරු දුවදරුවන් පැරණි රාජ්‍යයට යවලා ගිහිගියා කාලේ. පස්සේ රජුරෝ ගිහිගියා අතහැරලා ඒ අර තව රජයක් අල්ලගන්න යදූපක්‍රම කරන්න ඇති කරගත්ත මේ වීරිය භාවනාව සඳහා අනිත් පැත්ත හරවනවා. අන්නේ අනිත් පැත්ත හරවනකොට හරියට තියෙන ඉදිකේ සමානකමක් පෙන්වන්න හදනවා වගේ මේ සාර්ථක වෙලා ඒ රජුරෝ නැත්නම් දැන් ඒ වෙනකොට පසේ බුදුරජ කෙනෙක් වෙලා අශේ බුදුරජාණන් වහන්සේ කරන උදාන ගාතාවක් විදිහට තමයි සඳහන් කරන්නේ ආරද්ධ විරියෝ පරමත්තපත්තිය. දැන් රජෙක් වශයෙන් නම් යුද්ධය ආරම්භ කරන්න වීරියක් ශක්තියක් දන්නේ රට රාජ්‍ය අල්ලගන්නයි අල්ලගෙන සක්විති රජ වෙන්නයි ඊට පස්සේ ඒක කෙලෙස් රාජ්‍යයත් එක්ක යුද ප්‍රකාශ කරලා පරමාර්ථයේ වශයෙන් පෙන්වන්නේ නිවන. නිවන අල්ල ගන්නකම් අර පුංචි බලයක් සහිතව සංවිධානාත්මකව පහර දීලා විශාල බලසේනාවක් සීශීකට අරිනා වගේ යම් කිසි කෙනෙකුට ඒ තමන් කරන්න ඕනේ වැඩේ පරමාර්ථය පිළිබඳ පැහැදිලිකමක් තියෙනවනම් අරබඩලද වීදියෙන් ඉදිරියට ගියොත් අත නෑර දිගටම කරගෙන යන වීදිය තිබුණොත් ඒකට අවශ්‍ය කරනවා අලීන චිත්තෝ අකුසීත චිත්තෝ කියන එකට. කුසීත වෙලා බෑ. දීන හිතක් ඇති කරගන්න බෑ. දීන හිත කියලා කියන්නේ හැංගෙද හිත. කලබලයේදී තක්කු මුක්කකදී මූණ දෙන්නේ නෑ. හැංගෙද හිතක් වෙනවා. ඊට කුසීත වෙනවා. දැන් දවල් වැඩි, දැන් රෑ වැඩි, දැන් බඩගිනි වැඩි, දැන් බඩ පිළිලා වැඩි, දැන් සීතල වැඩි, දැන් උෂ්ණ වැඩි, දැන් ගමනක් ගිහිල්ලා ආපු ගමන් මේ දැන් ගමනක් යන්න කියන ගමන් කියලා කුසීත වස්තු උද්දීලා හැඳ වෙනකම් බොබ්බඩිය කම්මැලිය බත් බූසා කල්පනා කරන්නේ ඒකමයි. කවදාකවත් එහෙම කෙනෙකුට රාජ්‍යයක් අල්ලන්න හම්බෙන්නේ නැහැ නිවනක් දකින්න හම්බෙන්නේ නැහැ. ඒ නිසා ඒක නා දැනගන්න ඕනේ මේ රාජ්‍යයක් අල්ලන්න හදන යුද ප්‍රකාශයකදී වගේ මේ බුදුජානන් වහන්සේ අපිට උගන්ලා දීලා තියෙන මේ කෙලෙස් හටන්ත් එක වැඩ කරනකොට දීන හිතත් කුසීත හිතත් දෙක අඳුර ගන්න ඕනේ. ඒ මොකද මේ දීන හිතයි කුසීත හිතයි එන්නේ සියලුම ආඩ්‍ය සම්පන්න දේවල් ආවට පස්සේ. තමයි යම් වෙලාවක බොහෝම කලාතුරකින් ඇවිල්ලා අමාරුවෙන් භාවනා මධ්‍යස්ථානයක් හොයාගෙන විවේකෙකුත් හොයාගෙන කර්මස්ථානාචාරයෙකුත් හොයාගෙන කර්මස්ථානයත් හොයාගෙන ඉඳගත්තට පස්සේ අර ඔක්කොම මතින් ඉඳ යනවා. ඒක හරියට බොහොම අමාරුවෙන් විශාල ධනයක් පරිත්‍යාග කරලා ප්‍රයත්න කරලා ගයක් හදලා ඒකේ ඔක්කොම දුව බාණ්ඩ වලින් සම්පූර්ණ කරාට පස්සේ පොඩ්ඩක් එමේ වෙනකන් ඉඳලා හොරු ඇවිල්ලා අරගේ කඩාන ගියා වගේ. ඒ නිසා මේ කුසීතකමට මේ ලීන ගතියට බුබ්බඩ කමට කියන්නේ ඇතුළත මහා හතුරයි. යෝගාවචරයට නිදිමත එන්නේ දීන හිත එන්නේ කිසිම කරදරයක් බාධාවක් නැති වෙලාවට. ඒ නිසා ඒ වෙලාවේදී බුදිය ගන්නවයි කියලා කියන්නේ ඒක සාසනික වශයෙන් කියනවනම් දුර්ලභා කන සම්පatti අපිට මේ ලැබෙන දුර්ලභ ක්ෂණ සම්පත්තිය බුදු කෙනෙකුට මිසක තේරෙන්නේ නැහැ. සත්‍ය විවේකෝ විපත්ති. එතන බුදිය ගන්නවා නම් යාට ඒ ලැබිච්ච සම්පත්තිය තරම් විපත්තිය සිද්ධ වෙනවා. මම ඒ කියන්නේ හම්බ වෙච්ච අවස්ථාවේ වැඩගත්තේ නැහැ. ඒ නිසා ඒ කුසීත හිත අඳුනා ගන්න බැරි වුණොත් අරබන ලද වීරිය ජරාදිරාවටපත් වෙනවා. ඒක නිසා සතංව ධම්මං න ජරං උපේති කියලා කියනවා සත්පුරුෂ ධර්ම කද්දාවත් ජරාව උපදින්නේ නැහැ. දිරීමටපත් වෙන්නේ ගත්ත දේ දවසින් දවස දවසින් දවස ඉස්සරහට යනවා. ඉතින් ඒක බැරි කෙනා මේ ලීන හිත කුසීත හිත තියෙන කෙනා කොච්චරවත් චරිචුරු ගන්නවා කොච්චරවත් නිදහසට කර්ම කියනවා මේ Tamanට කරගෙන යන්න බැරි කමට හේතුව මේ වහින නිසා මේ පායන නිසා මේ නිදිමත නිසා මේ ලෙඩ වෙන නිසා ලෙඩ වෙන්න තියෙන නිසා ගමන් යන්න තියෙන නිසා මේ සාධාරණ කණු සියල්ලම ਸਰවඥාන්සේ ජීවිතයේ වශයෙන් දැකලා තියෙනවා. තමන්වන්සේ පාරමිතා පුරුමකොට ඒ ජාතක කතාවලදී අත්දකලා තමයි මේ කතා කරන්නේ. ඒක කිසි විටකත් පුද්ගලික දෝෂයක් නෙවෙයි. මේ පුද්ගලික දෝෂයක් වශයෙන් අරගෙන පිළියම් හෙව්වට මේ කෙලෙස් වල ස්වභාවයක් තමයි මේ පිරිසුදු තත්ත්වයක් ඇති වෙච්ච ගමන් එක්ක සැකයක් එක්ක නිින්දක් එක්ක කම්මැලිකමක් ඇති කරලා කැලේ. කිසිම අල්ලන්න පුළුවන් දෙයක් අතට හැප්පෙන දෙයකට නෙමෙයි ලැජ්ජ වෙලා බය වෙලා පිටිපස්සට යන්නේ පොඩි සැකයකට පොඩි කම්මැලිකමකට පොඩි කුසීතකමකට ඊට පස්සේ තමන් ඉදිරියට තියාගත්ත પરමාර්ථයත් බාධා වෙන්න වෙච්ච හේතුවත් බලනකොට ලැජ්ජා හිතෙන තරම්. සිද්ධියෙන් පස්සේ බලනකොට ලැජ්ජා හිතෙන තරම්. නමුත් මේ ලැජ්ජා වලින් පිරිච්ච ජීවිතයක් තමයි පෘථග්ජන ජීවිතය කියන්නේ හැමදාම නිදසර කර්ම කොයිනේ. එහෙම නැත්නම් අල්ලපු ගෙදරට බාර දෙනවා. නැත්නම් ගෙදර ගෑනිට බාර දෙනවා. කාට හරි බාර දීදී මේ ඔක්කොම එන කෙලස් කුසීතකම් පුද්ගලිකවට තියාගෙන පශ්චාත්තාප වෙන කෙනාට පු탁ජනේ කියනවා. නමුත් එහෙම නැතුව ආරද්ධ විරියෝ පරමත්තපත්තිය ආර්මාර්ථ ධර්මයට ලංවීම සඳහා අරබණ ලද විරිය ඇතුව අලීන චිත්තෝ අකුසීත බුද්ධි තමන් ජීවත් වෙන්න ඕන එක ආජීවයක ගත්ත ජයග්‍රහණය ගත්ත උපයාගත්තදී මොනම හේතුවක් නිසාවත් අසදාන්නේ ඒක එන්නේ එන්නේ එන්නේ ආරක්ෂා කරන ගතියක් දල්හනික්කමෝ ධාම බලූප පන්නෝ දල්හ නික්කමෝ කියලා කියන්නේ යම් වෙලාවක Taman කුලයා කරේ ගණයා කරේ නික්මුණාද අම්මා අප්පගේ දාවස්තුයෙන් භෝගයෙන් gederin නික්මුණාද ඒ ගත්ත ඒ දල නික්මීම නැත්තම් මහා අභිනික්කමණය කියන එක ආයෙ පාවා දෙන්න එපා ආයෙ පාවා දුන්නොත් ඒ Taman අර කරපු අර පිවිතුරු ඉස්සරහ ගමන පසට ඒ නිසා ඒ නික්මීමක් කරලා තිනවනම් ඒ නික්මීම කරන එක ඉතාම කාලයක් ධනයක් ශ්‍රමයක් කැප කරලා කරන්නේ. ආපහු එකට ගියාට පස්සේ නැවත නැවතත් එන්න යනකොට අවදාකවත් අර පළවෙනි මට්ටමේ අදිෂ්ඨාන ශක්තිය දෙවෙනි සැත්තේ ඉන්නේ. ඒ නිසා ඒ ගත්තට ඒක දිගටම අරගෙන යන්න ඕනේ. ඒක උපමාවකට කියනවා රොකට් එකක් හඳට යනකොට පොළවෙන් උස්සගන්න පොළවෙන් හැතැම්ම හයක් උස්සගන්න මුළු ගමනේ ඉන්ධන වලින් 80ක් පුච්චනවා. ඉතුරුහිට ඕන කරන බොහොම ඩිංගිත්තයි ඉන්දන. නමුත් ගියේ කාපෝ බැස්සුවොත් ආය උස්සන්න ආයසරයක් අරිට වැඩිය ලොකු ප්‍රයත්නයක් කරන්න. ඉතින් අපේ මේ පු탁 යන ජීවිතය කියන්නේ අපි උස්ස උස ආය බිම දාන. හොද හොද මඩේ දාන. ටිකට නික්මෙනවා. ඊට පස්සේ ඒකේ මේ උෂ්ණ නිවෙන්ට ඉස්සලා ආය අල්ල බදා ගැනීම කරනවා. ඇලි ගලි වාසයට යනවා. ධනයා කෙරේ කුලයා කෙරේ බැඳෙනවා. දැල්ලට අහු වෙනවා රැළට වැටෙනවා. ඉතින් එහෙම කරන්න කරන්න වෙන්නේ මොකද්ද? ශක්තිය හානි වෙන එක නම් කමක් නැහැ. එන්න එන්න අදිෂ්ඨාන ශක්තිය පිරිහෙනවා. ඒ නිසා මේ දල්ල නික්කම නික්කම කියලා කියන්නේ මේ කාමවස්තුන් කෙරෙහි විචිත්‍රතාවය කරන බැඳීම වෙනකොට මේ ඒකාකාරී ජීවිතයකට යනවා. ඒකම අරමුණක. කවුරු හරි තම්බලා දෙන බතක් කාලා කවුරු හරි දෙන තැනකට වෙලා ජීවත් වෙන ඒ ජීවිතය පාවා දෙන්නේ තමයි. ඒකට කවුරක්වත් මේ මුස්ලිම් මිනිස්සෙක් ඇවිල්ලා, කතෝලික මිනිස්සෙක් ඇවිල්ලා, අන්‍යාගමික ඇවිල්ලා ආනි කරන්නේ. ආනි කරන්නේම තමන්ගේම කාර්යය. ඒ කරන්න කරන්න වෙන්නේ මොකද්ද? අර ගත්ත ප්‍රයත්නය අපතට දාන. හැබැයි සංසාරේ කවුරුවක්වත් නැහැ පළවෙනි සැරේ මේක කරගෙන වැඩ කරගත්ත අය. හැම කෙනාම මේ විශාල අප්‍රත්‍යත ධෛර්යයක් දාලා දැල්ල නික්මීමක් කරලා ආයෙ ගෙදර එනවා. මැනිකේ මම ආයෙ ගෙදර එනවා කියලා සින්දුවත් තියෙනවා. ඔක්කොම රණ්ඩු නැත්te ආයෙත් මම ගෙදර යනවා මැනිකේ මතක් වෙනවා. ගියාට පස්සේ ඉන්න ගන්න යාගත්තපත් එක්කන් නැති වෙන්න මැනිකෙත් එක්ක රණ්ඩු. මේ වෙලාවෙ ඉඳලා මැනිකේ මතක් වෙනවා අපව ගෙදර ඇද කරනවා. ඒක හරියම ලස්සනයි. මේ භාවනා කාර්යොත් එක්ක බුද්ධාගම කාර්යොත් එක්ක නැත්නම් මේ නික්මීම කෙරෙහි ප්‍රයත්න කරනකොට ග්‍රීස් ගහේ නගින උපමාව තමයි කියන්නේ අත්ත තියෙනකොට ලෙස්ලා ගන්න. ග්‍රීස් නගින්න ගිය මිනිහා ලෙස්ලා වැටෙන්න වැටෙන්න බටේ ඉන්න කට්ටිය hina වෙනවා. ඒක තමයි අවුරුදු කාලේ තියෙන උපමාව විශ් ගහනකින් හදනවා වගේ අත තියෙනවා තිබ්බ ගමන් ලෙසලා වෙනවා. ඊට පස්සේ ආයෙ ඩිංගිත්තක් කොටලා අත තියෙනවා ග්‍රීසල් තිබ්බ ගමන් ලෙසලා වෙනවා. ඉතින් මේ කතාව මානවයාට විරුද්ධව තියෙන ඔච්චම කුප්පණ්ඩනයක් පිළිලුවක්. මානවයාට ඕනේ. ඉතින් මේ වගේ පිටසක් ගත්තොත් අවශ්‍ය කියන ගාව හොඳටම තියෙනවා. නමුත් කොහොමඩක්වත් මේ ග්‍රීස් ගහනක වගේ අදිය තියෙනකොට වැඩ. අපි හිතමු පැවිදි වෙලා නැත්නම් සාමනීර වෙලා පණ්ඩු පලාස වෙලා හිටියත් හිත නිටතරම අර අරණ දේවල් එක්ක සම්බන්ධ වෙනවා. කයින් පැවිදි වුණත් ඉරවෑවත් ඉතින් සම්බන්ධ වෙවි අර කරන ගතිය නිසා අර Taman ඉදිරියට තිබ්බ පියවර ඉදිරියට ගමන කෝක වෙතත් දරාගෙන සිටීමට දැනෙන දුර්ලකම් ඇති වෙනවා. ඒ දුර්ලකම් වලට හේතු අපි අනුන්ට හේතු කරාට ඒක තනිකරම තමන්ගේ අබිනිෂ්ක්‍මණය පිළිබඳව නැත්නම් නෙක්ඛම්ම සංකල්පය පිළිබඳව තියෙන ඇදහිල්ල නෙක්ඛම්ම සංකල්පයට වැඩිය බොහොම වැඩි කාම සංකල්පය. කාම සංකල්පය කියලා කියන්නේ මෙතන මේ එකම දේ දිහා බලා ඉන්නව වෙනකොට ඇහැට විවිධ රූප සහ වර්ණ පෙන්වන්න තියෙන ආසාව. ඒකාකාරී මේ කැලේ තියෙන සද්ද වෙනුවට අපිට අවශ්‍ය කරන විවිධ කර්ණ රසායන සංගීතයේ තියෙන ආසාව. මේ ගඳ සුවඳ නැති මේ සාමාන්‍ය වාතය වෙනුවට අපිට මනාප ගඳ සුවඳ හොයන්න තියෙන ආසාව. මේ කවුරු හරි තම්බලා දෙන බතක් වෙනුවට Tamanට මනාප විදිහට භෝජන සංග්‍රහයකට අවශ්‍ය තියෙන ආසාව. මෙහි තියෙන අදපුටු කොට මෙට්ට වෙනුවට Tamanට ඕන කරන ඒ සුඛෝපභෝගී යාන වාහන වල තියෙන ආශාව. නැත්නම් මෙහිදී නොලැබෙන Tamanගේ හිතට ඕන කරන විවිධ රස අසාදහස් වලට තියෙන ආශාවට කියනවා කාම ගුණය කියලා. ඒ කාම ගුණයේ වෙනුවට සාසනික ක්‍රමයට ඒකාකාරී ජීවිතයක් ගත කිරීම වෙන්නේ විහිං එලිමහන් කඳ උරකට කියා වගේ. එහෙම නැත්නම් විහිං කරදවියෙක් බවටපත් වුණා වගේ. ඉතින් බාහිර ලෝකේ කියනවා මේ මිනිසුන්ට මෙච්චර සබ සම්පත්තියෙදි විහිං හිර කඳ උරකට වැටලා ඉන්නවා. විහිං ගිහිල්ලා අමාරු වැටෙනවා කියලා ඒගොල්ලෝ හිතන අපිට රසය අඳුරන්නේ නැති රසාස්වාදයේ දන්නේ නැති පිරිසක්. ඉතින් අප ඒ භාවනා කරන්න නික්මීම නික්මෙච්ච එකනා සියලු දෙනාගම උපහාසයට ලක් වෙනවා. බුද්ධ ආදී උතුම්යන් වහන්සේලා ඇතදීදී වඳිනවා. නමුත් මේ කෙනාට සමාජයේ මේ බුද්ධ බුද්ධඝම තියෙන රටක මේ අපි ඉන්නේ. සංස්කෘතික වශයෙන් අවුරුදු 1600ක් පරණ රටක මේ ඉන්නේ. ඒ හිටියත් මේ දල්ල නික්මීමක් කරපු මිනිසයා රටෙන් පෙරදිච්ච කෙනෙක් සමාජයට මුහුණ දෙන්න බැරි කෙනෙක් පිරිසට මුහුණ දෙන්න බැරි කෙනෙක් හතර කේන්දරේ පාළු වෙච්ච කෙනෙක් කියන එක තමයි ලෝක මතය. ඉතින් ඒකට විරුද්ධව මේ මනුස්සයා හටන් කරනකොට අර දැලි නිග්ම යෑම කරගෙන යන්න අමාරුයි. ඒ වගේම ආමේ වශයෙන් මනස වශයෙන් උන්ද බලයක් පවතින්න ඕනේ. මගේ අම්මා තාත්තා බෑ කිව්වට අක්කලා නංගිල බෑ කිව්වට ගුරුවරු අකමැති වුණාට රට්ටු කැමැති රැචු වුණාට මම මේක මම කරනවා. ඒ නිසන්වනේ පටන් ගන්නකොට ධම්මනිසංචාම්දුරු කිව්වේ මුළු ලෝකෙම විරුද්ධ වුණත් මම මේක කරනවා. කිසිම කෙනෙක් කිසිම විදියකට හිතුවේ නෑ මේ අවුරුදු 49 ගිහිලා නිස්සාරණවනේ අද මේ විදියට ඉඳී කියලා 1964 වෙනකොට. එතකොට කිසිම ධනක භාවනාවක් නිවනක් මොකක්වත් තිබෙන්නේ නෑ. මම මුළු ජීවිතේම පූජා කරන වස්තුව සේරම දෙනවා මම භාවනා මධ්‍යස්ථානයක් හදනවා කිව්වට පස්සේ පුතුම hinaවිල්ලක් hina වෙලා තියෙනවා. මේ පිරිහිච්ච සාසනේ මෛත්‍රී බුද්ධ සාසන වෙනුවෙන් පාරමිතා පුරනා වෙනකොට දැන් කාලේ කවුද වස්තු භෝග වියදම් කරලා භාවනා කරන තැනක් හදන්නේ. ඒ නිසා කිසි කෙනෙක් එක්ක මොනම වෙලාවක සාකච්ඡා කරලා නැහැ. මොකද සාකච්ඡා කිරීම කාලේ නාස්ති කිරීමක් විතරයි. හැම කෙනාම ඒ අනේකන වටන්නේ. මේ එන්නේ හොඳ බුද්ධ ධර්මන හැඟීමක් තියෙන අය. මේ එන්නේ තමන්ගේම කිට්ටුවන්තයෝ කනට කරලා රහත් කියන්න පුළුවන් කට්ටිය එළිගෙන ඕ මේ කාලේ කරලා බෑ. මේ කාලේ පාරමිතා පිටක් කට්ටිය නෑ. මේ බුද්ධ ආගමේ නැති 2500 ඕක කරන්නේ නැතුව වෙනත් ධර්මයක් කරගෙන ඉන්න මෛත්‍රී බුද්ධ සාසනේ එනකොටම නිවන් දකින්න පුළුවන් කියලා ඒ කරන මේ කාංකේන්ද්‍රී හරියටම කියනනම් අපි දවසකට අපිට පහළ වෙන හිතවිලි වලින් ලක්ෂ කියලා කෝටි වාරයක් කාමයට පහළ වෙන්නේ 1යි 2යි අරමුණට හිත වැටේ. 1යි 2යි වර්තමානයේ හිත තියන්න ඕන කියලා කියන්නේ. බැරිකම නෙවෙයි. හිත බොහෝ කොට වැටෙන්නේ මේ එක තැන ඉන්න හිත හරිම කම්මැලි. හරිම නීරසයි. ඔක කවදාකවත් කෙලවර කරන්න බෑ. කවදාකවත් ඔය ලේනට මුහුදු හිටින්න බෑ වලිගෙන්. අදිට ලේනෙක් වලිගෙන් මොහොතේ ඉඳින්න හදනාගේ වර්තමාන හිත තියෙනවා කාට කරන්න පුළුවන්ද? පුළුවන් වුණාට ඕකෙන් වගතුවක් වෙන්නේ නැහැ හරියන්නේ නැහැ කියන එක ජනගහණයේ කොච්චර ප්‍රදේශයක් මේ භාවනා කළ නිවන් දකින්න පුළුවන් කියන එක අනුමත කරනවාද ආශිර්වාද කරනවද නැද්ද කියන වගේම තමයි අපිට දවසකට පහළ වෙන හිතවිලි සංකල්ප සියල්ලම කාම සංකල්ප යම් වෙලාවක හිත නෑ මේ වර්තමාන මොහොතේ මම දැන් ඉන්න බව දන්නවා කියන එකට આવොත් ඒකට ගොළු වෙනවා අපි කියා ගන්න බැරි තරම් ගොළු වෙනවා කාම සංකල්ප ආපු ගමන් නම් අපිට රචන ලියන්න හිතෙනවා චිත්‍රාඳින්න හිතෙනවා නටන්න හිතෙනවා සින්දු කියන්න හිතෙනවා නටවන්න හිතෙනවා දිගටම යන්න පුළුවන් ඉතින් ඒක අපි මේ ලෝකෙට දාලා බැලුවට මේ ලෝකෙත් එක තරහක් නෙවෙයි කතා කරන්නේ. ඒක තමයි නිදර්ශනේ ලෝකේ. නිසා යම් කිසි කෙනෙකුට ඒ නික්මීම පිළිබඳව කරපු කෙනාට ඒක රැක ගන්න බැරි නම් ඒකට සිංහලෙන් කියන්නේ ඒක ගේමට කැතයි. මෙච්චර උනන්දුවෙන් ගත්ත ඒ ඊවර පස්සට ගන්න බැරි කම. නමුත් සංසාරේ හැදිලා තියෙන්නේ මේ මනසට විහිළු කරන්න. විශ්කය නගින සෙල්ලම තියෙන්නේ. උත්සාහ කරන්න කරන්න කරන්න කරන්න මේ මනස පස්ස බිම යන ගන්නවා. නමුත් මතක තියාගෙන කවුරු හරි ග්‍රීස් ගහේ පොඩි ගහයි. දඟල්ලා දඟල්ලා දඟල්ලා කොහොම හරි අවුරුදු උත්සවේ දහඳ වෙනකොට කොහොම හරි ග්‍රීස් ගහේ කොඩිය ගන්න. ඉතින් ඒ නිසා ඒකට කරන මේ ප්‍රයත්නයේ විතරයි බුදුචානන්සේ සාදු කියන්නේ. අසහත්තු ගුණ සාදු කියන්නේ. ඒක නිසා ඒ දල්ල නික්කමෝ දැඩි නික්කම තාම බලූපපන්නෝ කාය බලය කාය තාමය වීර්ය තියාගන්න ඕනේ. ඇස් මගේ ලේ ආහාර මස් වීලෙන්නේ වීලේවා හැම නහර ටික ඇට ටික ඉතුරු වෙන්නේ ඉතුරු ඒවා මම මේ වැඩේ කළා මිසක නැත කරන්නේ නැහැ කිව්වොත් ඒකේ පේන්නේ නිකන් දැඩි මතධාරී ලෝකයේත් එක්ක බාහිර කරන කතාවක් වගේ. නමුත් බුදුජාන් වහන්සේගේ තියෙන අතර සම්‍යක් ප්‍රදාන වීරියේදී අය දැඩි කරගත්ත ස්වරූපේ සහ හිත දැඩි කරගත්ත ස්වරූපය ආදර්ශයක් වශයෙන් ගත්තේ නැති වුණත් දුෂ්කර ක්‍රියා කරන වෙලාවේදී බෝධිසත්ත්ව රූපයෙන් පේන තියෙනවා. මුළු ඇඟම වේලිලා වඩාත ගන්නකොට පිටත ගෑන තත්ත්වෙට ගිහිලා ඇත් දෙක ලිඳක් වගේ ඇතුළට ගිහිලා නමුත් අදිෂ්ඨාන ශක්තිය මොහොතේ මොහොනේ තියෙන ස්ථාරින්නේ ඒ දිගට කරගෙන යන්නේ තනි මිනිහෙක්ගේ සටන කිසි කෙනෙක්ගේ මුඛෙක්ගෙන් අසහයෝගයක් තනි මිනිහෙක්ගේ සටනක් එදාට ඒකචාරී ජීවිතයේ කෙනක තේරෙනවා මෙතනදී මේ පවන් තරන්න කවුරු හරි තියාගෙන උණු පැන් තියන්න ඇල් පැන් තියන්න දැහැරි දඬු පූජා කරන්න කට්ටිය ඉන්නවයි කියලා කියන්නේ ඒ ඔක්කොමලා තමන්ගේ අර ඒකචාරී ජීවිතේට බාධා. ඒ හැම උපස්ථානයක්ම හැම ආයෝගයක්ම දෙයක්ම ඒකචාරී ජීවිතයට බාධා වෙනවා ඒ පුද්ගලයා ඒක තෘෂ්ණාවෙන් තොරව පරිභෝග කරන්න බැහැ. ඉතින් ඒක නිසා මේ ගාථාවේ සඳහන් කරන විදිහට රජ කෙනෙක් රාජ්‍ය අල්ලන්න ගන්න ප්‍රයත්නයක් ඊට පස්සේ රාජ්‍ය ඇල්ලීම විනෝදාංශයක් වෙච්ච රාජ්‍යරෝ රාජ්‍ය අතහැරීම විනෝදාංශයක් කරන්න ගියාම දෙකම එකයි. අරක බාහිර රාජ්‍ය අල්ලනවා මේක අභ්‍යන්තර රාජ්‍ය අල්ලන නිසා නිවන් දකින්න දක්ෂ වෙන්න මොකකට හරි ශිල්පයකට දක්ෂ වෙන්න. ගත්ත ශිල්පයේ දිගට ගෙනියන්න. ඒ නිසා ආශවලාට බෑ කියලා දෙයක් නැත්තේ නෑ. තමන්න පුළුවන් දේ පටන් අරගන්න දිගට කරන්න. දිගට කෙරුවොත් ස්වයම්භුව හෝ තමන් වශයෙන් හෝ කලාතුරකින් වෙන දෙයක් තමයි මේ පසේ බුද්ධ රාජ්‍ය කියන එක. නැත්නම් ගෞතම බුද්ධ රාජ්‍යය වගේ සම්මා සම්බුද්ධ රාජ්‍යයක කියන දේ තේරෙන වට කර ගන්නවා. බුදු කෙනෙක් මොනවද මේ කියන්නේ? ඇයි අපි මෙච්චර බණ අහද්දී අපට ඒක තාම පෙර දැක්ම කර ගන්න බැරි කියලා. ඒ නිසා ඒ රාජ්‍ය යුද්ධකරණයේදී සහ පරමාර්ථ වශයෙන් නිවන සඳහා කරන සටනේදී ඇති වීරියේ සමාන ගති පේන්න තියෙනවා. ඒකයි මේ අස්මහ බලුම් බලනකොට ඒ අවලෝකනයේදී උසස්ම කුලේ ඉපදුනා. උසස්ම සප සම්පත්තනක ඉපදිලා ඒ හොඳම මාවකට ඉපදිලා ඒ සියල්ලම අතහැරීම සඳහා හොඳම දේ අල්ලන්න. අපිට මේ නරක දේ අතහැර අල්ලගෙන ඒක අතහරිනවයි කියන එක ඒක ඉතින් මහා ලොකු දෙයක් නෙවෙයි. උප්පරිමේට යන්න ඕනේ. ඕනම ශිල්පයක ඕනම දක්ෂතාවයක උපරිමයට ගියාට පස්සේ අපිට හිතනවා හයියෙන් අල්ලගෙන ඉදී කියලා. උපරිමයට ගිය කෙනාට තේරෙනවා ශිල්පේ වශී කරගත්තාට පස්සේ ඒක අතහැරියයි කියලා ශිල්පෙට මාව අතහරින්න බෑ. අට ශිල්පය අතහරින්න පුළුවන් නම් ශිල්පේ මාව අතහරින්න බෑ. ඉන්නේ ඒක දන්නේ නැති බාගට තැම්පිච්චාල තමයි ශිල්පෙට වඳින්නේ. ශිල්පෙට බදාත වෙන්නේ. ශිල්පෙට බගෑපත් වෙන්නේ ශිල්පේ දන්නේ නැති නිසා ශිල්පේ ඉවර කරා. ශිල්පේ හදාරන්න එතකොට ශිල්පේ තමන්ගේ නතු වෙන ගතියක් වෙනවා. ඒ නතු වීම එනකම් අඩු ගන්න සෝවාන් මාර්ග ඵලයවත් ලැබෙන්න සෝවාන් මාර්ග ඵලය කියලා කියන්නේ අවෙක්කප්පසාදේ නොසැලෙන සද්ධාාවක් ඇති වෙනවා බුදුහාමුදුරුවෝ කෙරේ. ඉතින් ඒක මේ කාම ලෝකේ ගත්තාම මේ කියන නික්මීම එහෙම නැත්නම් මේ කියන උද්දේකලා බව විවේකයේ කියලා වචනේ පාවිච්චි කරන්නේ අවස්ථා තුනකින් ਸਰවඥාන්සේ පෙන්ලා දීලා තියෙනවා. ඒක නික්කම ධාතු වීරිය පරක්කම ධාතු නික්කම ආරම්භ ධාතු වීර්ය නික්කම ධාතු වීර්ය පරක්කම ධාතු වීර්ය කියලා වීර්ය මට්ටම් තුනක් සඳහන් කරලා තියෙනවා මේක බොහෝ දුරට සමානව කාය විවේක චිත්ත විවේක උපදි විවේක වශයෙන් විවේක තුනක් විදිහට සම්බන්ධ කරලා තියෙනවා මේ සාමාන්‍ය දල වශයෙන් පෘථක් යන කෙනෙකුට තේරුම් ගන්න පුළුවන් ක්‍රමය ඒ ආරම්භ ධාතු වීර්ය නැත්නම් කාය විවේකයේ කියලා කියන්නේ තමන්ගේ දන්නා දුන්න කුලයා කෙරෙන් වෙන්වීම. ධනයා කෙරෙන් වෙන්වීම සාමාන්‍ය සිංහල වචනෙන් කියනවා නම් ගීගිය අතහැරීම. ගීගිය තමයි අපිට තියෙන ලොකුම බන්ධනය. ඒකයි කියන්නේ ගිහිය කියන වචනේ අපිට පට බැඳලා තියෙන්නේ ගීගෙට තියෙන බැඳීම නිසා. ගීගෙදරක හිටියනද බෝඩිමක හිටියත් ඌ ගීය තමයි. බස් එකේ හිටියත් ගීය ගීයමයි. මොකද මුළු ජීවිතේම බැඳලා තියෙන්නේ මේ ගෘහස්ත වාසයත් එක්ක. ඉතින් යම් කිසි කෙනෙකුට ඒ ගුවස්ත වාසයෙන් අයින් වෙන්න පුළුවන් නම් එයා කායික වශයෙන් ප්‍රේමනාපයකින් ඈත් වෙනවා. ඒක සාමාන්‍ය මරණයේදී සිදුවෙන දෙයක්. මෙයා ඒකෙදි නිසා වීගය අතාරපේ කරනකොට මරණය අත්දකින්න වෙනවා. දන්න කියන අයගෙන් වෙන් වෙනකොට අපේ මේ ආශාලෝකයෙන් මරණය සිද්ධ වෙනවා. ඒක කාටවත් මුණ දෙන්න බෑ. අපි ඒකට හේතුව දෙන්නේ අපි ආශ කරන කට්ටිය අපිට එන්න දෙන්නේ නැහැ කියලා නෑ. ඒක නෙමෙයි කතාව. අපිට මේක ඔක්ක ගලව ගන්න බෑ. කොක්ක ගලව ගත්තයි කියමු. ඔක ගලවගත්ත කටේ තමයි මේ දුවක් පාට අරගෙන ඉන්නේ. ඉතින් ඒගොල්ල කොහොම හරි මනාපෙන් හරි යමනාපෙන් හරි අත කසා දාලා මේක ගලවගත්තා. ඒත් මේ ඉන්න කට්ටියන් ආන්න බලන්න ඒ කායි විවිකේ ලැබෙච්ච නිසා ඊගා විවිකේ නිකන් හම්බෙලා තියෙනවද කියලා. චිත්ත විවිකේ වශයෙන් ඉඳගත්තර පස්සේ හිත නීවරණයෙන් තොරව අර කායි විවිකේ ආනිසංසයෙන් හිත විවික වෙනවද කියලා? ඇත්තෙම නැහැ. එහෙම එකක් ඇත්තෙම නැහැ. ඇත්තටම මේගොල්ලන්ට තාම ගීගේ අතාරින බලාපොරොත්තු වෙච්ච අයගේ තරම්වත් හිත විවේකයක් නැහැ. මොකද අමාරුවෙන් මේක ලබා ගත්තා. නැත්නම් කාම ගුණයන්ගේ වෙන්ුණා. ඒක කාම සංඥාවෙන් පෙළෙනවා. උදේ ඉඳලා හැන්ද වෙනකන් ඉඳගෙන ඉන්න හැම චිත්තක්ෂණයකම කාම සංඥාවෙන් පෙළෙනවා. අනේ මෙච්චර කැපකිරීමක් කරලා මම මෙතෙන්ට ආවා. මෙතෙන්ට ආවයි කියලා දේශිත දෝමනසේ නැති වුණාට, ieval දොරල ආශ්‍රය කරපු දෝමනස නැති වුණාට දැන් නික්කම්මසිත දෝමනසේ ගිල වැටිච්ච තැන හොඳ නැද්ද? ගුරුවරයා හොඳ නැද්ද? කමටහන හරි නැද්ද? භාවනා මධ්‍යස්ථානේ හරි නැද්ද? ඇයි මේ මොනම දෙයක්වත් හම්බෙලා නැහැ. ඒ නිසා කාය විවේකයේ ලබාගත් කෙනා ඒ චිත්ත විවේකයේ නැතිකමට මුහුණ දෙනකොට පුදුම අසරණ භාවයකටපත් වෙනවා. අනාථ භාවයකටපත් වෙනවා. ඒක කියන්නේ උංචි බෝට්ටුවක නැගලා මොහොතේ ඇතුළට යනවා ගොඩබිම නොපෙනී යනවත් එක්කම බයක් පහළ වෙනවා. මේ උතුර දන්නෙත් නැහැ දකුණ දන්නෙත් නැහැ හැම තැනම වතුරනට තමයි. අවුව වැටලා තිබුණොත් ඒක දිහා බලනට වක්කාර වෙනවා. නිතරම හෙල්ලෙනවා. කොයි අතර පැද්දොත් ගොඩ බිමද කියලා හොයන්න බෑ. ආන් එහෙම කෙනාට මුහුදු ඉම වෙරලින් ඈත් වෙනවත් එක්කම දුම බයක් කරනවා. ඒ වගේම කැලේකට ගිහිල්ලා දවස් දෙකක් විතර කැලේ ඇතුළට ඇවිදගෙන යනකොට කැලේ හැම පැත්තම එකවලු. ඒක කියනවා දිශා මාරු වෙනවයි කියලා. ඒකට ඒ පුද්ගලයා යාළ බයට මුර්ග බයට, විසාච බයට පුදුම විදිහටපත් වෙලා නිකම් පෙකිනි වලින් කැපිච්ච කලලයක් වගේ බඩ ඇතුලේ තියෙන සම්පූර්ණ අසරණ කෙනෙක්. ආන්තරයකට ගියාට පස්සේ ආන්තරේ කොයි දිශාවකවත් වෙන් කළා ගන්න බෑ. හැම වැත්තම ඒක වගේ. එතකොට පුදුමාකාර විදිහට අමනුෂ්‍ය දෝෂෙ ඉන්න පටන් ගන්නවා. ඒ වගේ තමයි භාවනා කරන කෙනත් දන්න අඳුන කට්ටියන් අයින් කරපු ගමන. ඒක ලැබ් දෙක වහගත්ත ගමන. පුදුමාකාර විදිය හොල්මන් දුමාකාර විදිහේ බලාපොරොත්තු නැති මේ හිතේ යට කියන කාම සංඥා කියලා. ඉතින් බුදුජානනාංශයක නොදැන නෙවෙයි මේ කැලේට ඵලයක් කියලා කියන්නේ. නොදැන නෙවෙයි ගහක්මල වාඩි වෙන කියලා කියන්නේ. නොදැන නෙවෙයි ශූන්‍යාකාරයට යන්න කියලා කියන්නේ. ඉතින් මේකට මූණ දෙන්න පුළුවන්ද කියලා බලන්න. ඒකල බුදුජානනාංශයක ගැන මෙන්න මෙහෙම දෙයක් වෙනවා කියලා කම්කාරික වාර්තා කළොත් අපසාරි ස්වාමීන් වහන්සේ මාව අමාරුවෙන් ගිහින් ඇතෑරියා. කොට්ටෙකුත් හොයාගත්තා. ඉඳගත්තා. ඉන්නත් පුළුවන්. අනේ ඉන්නකොට හිතේ කිසිම හොවහරණක් නැහැ ස්වාමීන් වහන්සේ. දිගටම අතීතට අනාගතයට ගිහිල්ලා කාමදාස වෙනවා. අතන මෙතන ගැන කල්පනා කරනවා. අරයා මෙයා ගැන කල්පනා කරන මගේ හිත නිතරම පිටලා කිව්වහම ඒ කිනාට බුදුරජාණන් කියන එහෙමනම් මං ඒ කියන දෙවෙනි අවිවේකී தત્වේ නැති කරන්න. කාම ගුණයන්ගේ නෙවෙයි. මම සංඥාවකින් නැතිකරන්න රූප කර්මස්ථානෙට හිත දාන්නේ. තමන්ගේ කය මේ වාංගුවක් කරගන්න. නිතරම කයේ හිත පවත්තන්න, කයේ හිත පවත්තන චිත්තක්ෂණේ ඔය කියන කාම සංඥා එන්නේ නැහැ. ඒක අද්දුරු ප්‍රත්‍යක්ෂයක්. ඒක නිසා කයට හිත දැමීම නැත්නම් කය තියෙන බවට කරන ආස්වාද ප්‍රසආතේ හිත දැමීම එහෙම නැත්නම් පිම්බීම හැකිලිම හිත දැමීම සක්මන් කරනකොට මේ විදිමින් ඉන්නවා කියන හිත දැමීම නැත්නම් මේ වම දකුණ වශයෙන් හිත දැමීම අර ප්‍රශ්නෙට උත්තරයක්. මේ මේ නිෂ්ක්‍රමණය කරන ගිහි අතහැරීමේ ප්‍රශ්නෙට නෙවෙයි ගිහි අතහැරපු කෙනාට පිටට ඇති වෙන මේ චිත්ත අවිවේකීතාවය නැතිකරන්න චිත්ත විවේකීතාවය ඇතිකරන්න රූප කර්මස්ථානික හිතව දණ්ඩ කියනවා හරියට කටපුංචි බෝතලයක ඇතුලේ තියෙනවා නම් නම් කිසි ගඳ ගන්න හෝ සුවඳ ගන්න වාතයක් ඒක අයින් කරන්න මේ කටපුංචි බෝතලයට වතුර ටිකක් දැම්මොත් දාන වතුර ප්‍රමාණයට අර වාතය එළියට යනවා. මොකද කටපුංචි බෝතලයට වතුර දාන්න බෑ. ටැප් එකට ඇල්ලුවට යන්නේ නැහැ. වතුර ඉබුවට යන්නේ නැහැ. මොකද ඒ කටපුංචි ඒකට කරන්න වෙන්නේ පොල් කෙන්දක් හරි පාන්තිරයක් හරි දාලා ටික ටික මොහොදු වෙන්න ආරෙන්න. ටික ටික මොහොදු වෙනකොට යන යන වතුර ගානට අර වාතය අයින් වෙනවා. ඒ වගේ චිත්තක්ෂණ කීයක් මම දැන් මෙතන කියන එකේ ගත කරනවද? නැත්නම් ඉඳගෙන ඉන්න බව නැත්නම් ආශ්වාස ප්‍රශ්වාසයේ නැත්නම් සක්මණේකට ඒ තාක් ප්‍රදේශයක් යාට බුදුජානනාංශයේ සහතික කරලා දෙනවා කාම සංඥාවන්ගෙන් නිමෙන්න. ඒ නිසා මේ කාම සංඥාවල් දුරු කිරීමට රූප කර්මස්ථානයක් ඇතුල් කිරීම තමයි ආරම් ධාතු වල වීරියේ නික්ඛම ධාතු කියලා කියනවා. ඒ නික්කම ධාතුව කියන එක අපේ මේ මුළු ලෝකේ තියෙන මොන්නම ශිල්පේ දක්ෂ වුණත් මේකේ දක්ෂ නොවෙන්නේ ඉතියි. අපි ලෝකෙ කොච්චර ශිල්ප දැනගෙන හිටියත් මේ එන කාම සංඥාවන් දුරු කිරීම සඳහා කයට හිත යොදවන එක ඉරියව්වට හිත යොදවන එක ආශස්පසාත හිත යොදවන එක වම දකුණට හිත යොදවන එක පේන්නේ බුදුනුවණක් කියලා දෙකේ පන්ති ළමයේ ඥානයක් වගේ පේන්නේ නමුත් කාටවත් ඒක බොරු කරන්න බෑ. ඒක සනාතන ධර්මයක්. නමුත් ඒක කරන්න බැරි ගතියක් මේ වගේ පිරිසකට හොඳට තේරෙනවා. ඕන වුණාට කයෙ හිත තියාගෙන හිටින්නේ උඩල්ල කොට උඩ තිබ්බා වගේ පිටපයින් අර ගෝල් ගිරියක් තියන්න හදනවා වගේ දුවන අස්සේ කොට පිටපයින් නමුත් අපි හිතනවා නම් මේ පිටපයින් අනුන් නිසයි කියලා බාහිර හේතුවක් නිසා අන්න එකට තකතිරුකම කියලා කියනවා මෝඩකම කියලා කියනවා මේකට එක උත්තරය තියෙන්නේ නැවත නැවත තියක් වැටෙන්න වැටෙන්න අරන් තියක් තියන තියන ගියාම දවසක දුවන අස්සයා උඩ අල්පෝල් ගෙඩිය හිටිනවා. දවසක කුඩල කොට උඩ හිටිනවා. ඉතින් මේ කටුසෙක පිට උඩ ඕන දැටයක් තියන්න පුළුවන් වෙනවා. ආනේ විදිය දැක්කට පස්සේ ආර දෙවෙනි මට්ටමේ විවේකයක් හම්බ වෙනවා. මේ හිත කියන එක මේ කය කියන එක කවදාකවත් මේ චිත්ත විවේකයට සහයෝගයේ පිණිස නෙවෙයි පිටලා තියෙන්නේ. ඒක තියෙන්නේ සංසාරේ ජාතිය බෝ කරන්න විතරයි. එහෙව් එකක් මේ නික්කම ධාතු වීර්යයට වාංගු වෙලා චිත්ත විවේකයක් පිණිස මේ යෝගාවචරය කරන ප්‍රයත්නය හැම ලෝකයාම සලකන්නේ කෙලපිරිච්ච padikkamakටත් වඩා තුච්ච කරලා කියලා අපේ ලොකු සාන්තේ ලියලා දෙනවා 1940 ගණන්. ඒ මොකද මේ මිනිස්සුත් Taman ගැන සලකන්නේ තුච්ච කරලා. මෙච්චර ගිහි ගිය අතල්ලාවට කොහොමද මොකක්වත් ලැබිලා නැහැ නේ කියලා. කරන කියන කතාව ඔක්කොම බංකොලොත්. ඒකට යාට උප්පණ්ඩනය කරන්න ඉන්න කට්ටිය කියන ඔබ තාමට බෑ කියලා කියන්නේ. ඇවිල්ලා ඔය ජීන් නැත්තම් මන කාලා රැට කාලා බුදියගන්නේ මේ මොකද්ද කරන්නේ? මෙන්න මේ කතාව තමයි සාහිත්‍ය කියන්නේ ලෝකෙට. කාමේනම් හරීසෝ. මේ වැඩේ අසාර්ථකයි. මේ කරන්න බෑ. ඉතින් කවදා හරි මේ යෝගාවචරයත් අර බෑ කියන පිසට එකතු වුණොත් එයාට තිබ්බ දල්ල වීරිය ආවදම වෙනවා. හොරිකඩේක් වෙනවා. ඉතින් ගිහි ගියත හරිනවා. නෑ නෑ සිවුරු අතාරිනවා. නැවත බහන අතල්ලා යන පිළිස බහනා කරන්න එන පිළිසෙන් 90කට වැඩි වැඩි. අපි හිතනට විශාල පිරිසක් බහන උත්සාහ කළා තියෙනවා. මුවින්න බැනේ ඒගොල්ල සරණ පාවා දීලා ආපහු ගිහිකට ගිහිල්ලා වෙන කරන්න දෙයක් නැහැ කබලෙන් ලිපට වැටෙනවා. ඉතින් යම් කිසි කෙනෙක් මේ තියේදී භාවනා දිකට ගෙනියනවා නම් ඒ මනසට වඳින්න වගේ. අනස පුංචි කැපකිරීමක් නෙවෙයි කරලා තියෙන පුංචි අත්දැකීම් සම්භාරයක් නෙවෙයි තියෙන්නේ. ඒක නා දිගට මේක උත්සාහ කරනවා. ඒ උත්සාහය මිනිස්සුෙකුට කොහොමඩක්වත් තේරෙන්නේ නැහැ. ඒ මනසට පේන්නේ මේ අසාර්ථක ප්‍රයත්නක් කරනවා. නම දෙයයන් බ්‍රහ්මයට තේරෙනයි කියලා කියනවා. මුදවට මෙච්චර මිනිස්සු ගඟ දිග පාරට ගහගෙන යද්දී මේ මිනිහා ගඟ දිගේ ඉහළට පීනනවා. ආන්නේ ඒ පීනීම පීනඳ අපි මෙතෙක් කල් අපි භෞතික ලෝකයේ ඉගෙන ගත්ත කිසිම ශක්තියක් නැහැ. මොනම දෙයකින්වත් අලකු තියන්න බෑ ඒකට. ඒක වෙනමම මේ සාසනික ශක්තියක්. ඉතින් ඒක නෑ කියලා දොස් කියන්න බැරි තරම් වටිනා දෙයක්. යම් කෙනෙක් මේක නෑ යා ඇල්ල දාලා ගියා නම් ඒත් ප්‍රශ්නයක් නෑ අඩුවන උත්සාහ කරන්නේ. ඒක සඳහා ස්තුතිවන්ත වෙනවා. නමුත් යම් කිසි කෙනෙක් ප්‍රයත්නයේ ප්‍රතිඵල නැති වුණත් ඒක දිගට ඒකේ කරගෙන යනවනම් ඒ මනුස්සයයි සංසාරේ සෑහෙන පුරුදු කරපු මිනිසෙක්. දැන් සංසාරේ සෑහෙන ආයෝජනයක් කරන කෙනෙක්. අන්න ඒ ඒ දෙවෙනි මට්ටමේ නික්ම ධාතුව බලනකොට මේක ගෑනුන්ගේ වැඩි පිටිමින්ගේ වැඩි කියලා කියනවා. මේක බාලයින්ගේ වැඩි මධ්‍යස්ථායට වැඩි මධ්‍යස්ථායේගේ නාකින්ගේ වැඩි කියනවා. සමාන. උගතුන්ගේ නුගතුන්ගේ කියලා වෙනසක් නැහැ. පොහසත් දුක්පත් කියලා වෙනසක් නැහැ. පින් කරපු අය පින් නොකරපු අය දෙකම එකයි. බෞද්ධය අබෞද්ධය දෙන්නම එකයි. මේක තියෙන මනුස්සකම. ඇත්තටම මනුස්සකම තියෙන මොනවද? උග දෙනකොට මනුස්සකම නෑ. ඒගොල්ලෝ මේ එක එක නාමත රඳාපා. රක්ෂණ සංස්ථා ගැන රඳාපා. බැංකුව ගැන රඳාපා. නීතිඥයෝ ගැන රඳාපා. වස්තු භෝග ගැන රඳාපා. ලාභ සත්කාර සම්මාන සිලෝක සේරම උගු. ඉතින් යන මිනිස්සයාට කකුල් මාට්ටු දානවා වගේ ඔය ඔක්කොම වට කරගෙන ඉන්නවා. ඒක නිසා මෙතෙන්ට ගියාට පස්සේ හරියන හැම එකක්ම මිනිස්යාගේ වැරද්දක් වෙනවා. වැරදි හැම එකක්ම මිනිහට හරියනවා. ඒ නිසා මෙතෙන්ට ගියාට පස්සේ සද්ධාව ඇති කෙනාට විතරයි සංවේගය පහළ වෙන්නේ. සද්ධාව ඇති වෙන්නේ දුකක් එන්නේ. වෙන මොකක්වත් නැහැ. ඒතර සමීකරණේ බොහොම සරලයි. දුක ආපම මිනිහට සද්ධාව ඇති වෙනවා. ඒ මාස සංවේගය මේ කරගෙන යනවා. මොකද ආපහු වැටෙනොත් වැටෙන තියෙන්නේ මඩවලට. ඒ සද්ධාව නැත්තම් දුක ඇවිල්ලා නැත්තම් එයාට හිතනවා අර පරණ පුරුද්දේකම ආයතයක් ටෙම්පරාදු කරලා කෑවොත් හරියයි. ඒකම අලුත් දෙයක් කරලා කාවට හරියයි කියලා තමයි ගෙදර යන්නේ. ඉතින් එහෙම ගියේ නැති කෙනෙක් මේ සංසාරේ කවුරක්වත්. නෝ කවදා හරි දැන් ඇති මේ සංසාරේ කෑව ඇති කියලා හිතිච්ච දවස තමයි මේ දිගට මේ වර්තමානයේ හිතපවත්නවා කියන මේ සරල දේ මේ සා විශාල ප්‍රශ්නකට උත්තර සපේනවා. ඉතින් උගෝ දෙනකොට සැකයි. මේ හුස්ම දිහා බලනලා කොහොමද නිවන් දකින්නේ? මේ මොනක්වත් නැති කඩියා බලන්නේ නිවන් දකින්නේ කොහොමද? ඉතින් ඒ කට්ටියට පුළුවන් වුණත් වර්තමාන වශයෙන් යම් යම් චිත්තක්ෂණ ගානක් ඊට වැඩිය අද පුළුවන් වුණත් ඒ පුදුරට ඒකේ ආඩම්බරයක් අගයක් වටිනාකමක් එන්නේ නැහැ. ඉතින් ඒ බේ ඒ ලෙඩේට බේන්නේ. ඒ ලෙඩේට බේන්නේ. ඊට ගහලා බැලලා වැඩකුත් නැහැ. මොකද බොහෝ දිනකට වැඩි උත්තරම් පුරුෂෙක් මේ කතා කරන්නේ. මොකද එයාට තමන් වර්තමානයේ හිටියත් ඒකේ ඉච්ඡරේ නෛර්යානික ගතියක් පේන්නේ. එයාට අවශ්‍ය කරන ලාභ සත්කාර නැත්නම් ඒ දියුණුව ප්‍රතිඵල ලැබුණේ නැහැ කියලා මේ ලස්සන ප්‍රතිඵල ලැබිලා බුද්ධ ආදී උත්තරන අසලා හොඳයි කියන එක මේ පුද්ගලයාට පේන්නේ හරි කම්මැලි. හරිම ඒකාකාරයි. හරිම ලීනයි හිත. හරි කුසීතයි. හරිම අසරණයි. හරිම අනතුරුදායකයි. සැකසහිතයි. කියන මේ කුසීත සහ ලීන හිත මෙයාට පහර දෙන්න පටන් භාවනා හරියන හැම වෙලාවෙම කෙලෙස් අඩු වෙන හැම වෙලාවෙම හිත කුසීත බව පහළ ඒකට කියනවා ලීන හිත සහ කුසීත හිත කියලා. කුසීත හිත කෙලෙස් බරිතයි. ලීන හිත කෙලෙස් නැහැ. වංචනික ධර්මයෙන් වරදෝල අදහන. ඉතින් කවදා හරි මෙයාට කියන්න පුළුවන් නම් ලියන්න පුළුවන් නම් යම් වෙලාවකට මගේ හිත වර්තමානයේ හිත තියෙනවනම් යම් වෙලාවකට මගේ හිත ආස්වාද ප්‍රසආසෙම තියෙනවනම් මට නිදිම තේනවා මට හරි කම්මැලිකමක් එනවා. මට මේකේ නීරසකමක් එනවා කියලා වාර්තා කරන්න හෝ කොච්චරක් බනහන්න වේද කියන්නේ. එයා හංගන එකමයි කරන්නේ මේක මගේ පුද්ගලික දෝෂයක් වෙන්න ඇති. එහෙම නැත්නම් මේ කාලා වැඩි වෙලා වෙන්න ඇති. නැත්නම් වැස්ස නිසා වෙන්න ඇති කියලා කවදාකවත් එයාට තේරෙන්නේ මේ අරමුණු රස මාරු කරනකොට හිත උනන්දු වෙනවා. එකම අරමුණේ ඉන්නකොට හිත ලීන වෙනවා. සංගවි ගන්න. නීරස භාවයටපත් වෙනවා. මේක හෙලි කරන්න. ප්‍රකාශ කරන්න. ප්‍රකාශ කරනකොට උත්තරයක් හම්බ වෙනවා. කමටහන සුද්ධ වෙනවා. ආයෙන අනිත් දවසේ අරමුණ දිගේ යනකොට ලීන භාවයේ එයි. කම්මැලිකම එයි කියලා ලෑස්තිලා යනවා. එතකොට සම්පූර්ණ වෙනස් චිත්තයක් තියෙනවා. ඒක හරියට අර විශාල බලසේනාවක් අර පැත්තෙන් එනවා. එතන පොඩි සේනාවක් ඉන්නේ. මේ රජුරෝ කියනවා හරියට ගහපන් මැදින් ලෑස්තිලා බලන විශාල බලසේන දෙක දෙකට යන්න ගහපන්. ගහලා උඹලා වෙන් වෙන්න එපා. ගුලිය පිටින් හෙන ගුලියක් වගේ ඉදිරියට ඵලයක් කියනකොට අර විශාල කෙලස් බලමුලුව මට කම්මැලිකම එනවා තමයි. මට නිදිගතකම එනවා තමයි. මට ලීන භාවය එනවා තමයි කියලා ලෑස්තිලා ගියොත් විශාල බලමුලුවකට ගහන්න පුළුවන් පොඩි සංවිධානය කරපු අපි ගරිල්ලා සටන් කියන්නේ හෙව්වට සංවිධානය කරන හැඟවිලා පහර දෙන පොඩි පිරිසකට විශාල බලසේනාවක් ගන්න. මේක තමයි බුදු දන්වාංශික ක්‍රමය. ඒක දන්නේ නැතුව මේ අර්ථතරන් සෙනඟක් අපට නැහැ. අපරාධය අපි යුද ප්‍රකාශ කරේ කියලා දුවන්න ගත්තොත් පෙtti ගන්න. පෙtti ගන්න. ඉතුරු කරන්නේ නැතොත් එහෙනම් මොකටද ආවි යුද්ධ කරන්න අපිට කියලා මෙතන ඉන්න මුග දෙනෙක් ඒ වගේ සටන් බිමේ දනගගා ජීවත් වෙන જાතිය. කොන්ද කෙලින් කරන ඉන්න බෑ. ඒ මොකද මේ නිදිමත කම්මැලිකම නීරසකම කියලා කියන්නේ මේ නික්‍රම ධාතු අවස්ථාවේදී අපිට මල්ලෙන් ගහන හැටි. ඒකට කියනවා දීනසිත සහ කුසීත හිත කියලා. දීනසිත කියන්නේ හිත සැඟවි ගන්න. නිකන් උදාහරණයක් වශයෙන් කිව්වොත් ආස්වාචයක් නිම වෙනකම් බලන්න යනකොට ටික වේලාවක් ගිය ගමන් හිත හැංගිලා අපි දන්නේම නැහැ. නිමාව දකින්න ඉස්සෙල්ලා මෙන්න හිතවිලි වගේ කියලා. ඒ නිම වෙද්දි වෙද්දි වෙද්දි උනන්දුයෙන් අප්‍රමාදීව ඒක දිහා බලන ඉන්නනම් මෙතන අරමුණ ගෙවන් වේගන යනකොට හිත හැංගෙන ගතියක් තියෙනවා. හැංගෙන්න නෙවෙයි කරන්න තියෙන්නේ. වැඩි අවධානයෙන් මේක දිහා බලන්න ඕනේ කියලා. හරියට රහස්සොත්තු සේවාවක යදී ඉන්න කෙනෙක් හොරායයි ශක කරන පුද්ගලයා එනකොට එයා දැනෙන්නේ නැති වෙන විදියට නමුත් එන ඒ මනුස්සයාගේ හැසිරීම සියල්ලම බලමින් සිවිල් නැඳුම් පිට ගත කරනවා වගේ මේ නිදිමතකම කම්මැලිකම නීරසකම සභාතලයට එනකොට වේදිකාවට එනකොට අඳුනා ගන්න මේ භාවනාවේ ප්‍රතිඵලයක් වශයෙන් අඳුර ගන්න නම් මේකට ලෑස්තිලා යන්න නම් මේ ලීන හිත පිළිබඳව අහලා තියෙනවා අරමුණු රස විවිධ වෙනකොට කර්ම ගුණ වැඩි වෙනකොට හිත හරි උනන. බලව ශක්තිමත්ව කටත් අරගෙන බලන්න. අරමුණු රස අඩු වෙනකොට නිබ්බිදා වෙනකොට විරාගය එනකොට විරංජනේ එනකොට හිත හේම කම්මැලි. ඉතින් කම්මැලිකම නැතිකරන්න ලෝකේ විවිධ ආකාර රූප වායිනී, ශබ්ද වායිනී, භෝජන සංග්‍රහ පාටි ගොඩාක් සංවිධානය කරලා තියෙනවා. සීරම මාර්ගපාක්ෂිකයි. ඔක්කොම බුදුරජාණන් වහන්සේ සහ යෝගාවචරය පරද්දන සුළුයි. යෝගාවචරය කරන්න ඕනේ මේ දීන හිත තේරුම් අරගෙන. විශේෂයෙන් මේක ලියලා කියලා. ඒකට එනකොට ලෑස්තිලා ගියොත් යාට තේරෙන්න පටන් අර ගන්නවා. ඒ වෙලාවේදී දතේකක් උන්නේ නැහැ, බඩේකක් උන්නේ නැහැ, සද්ද බාධා නැහැ, හිතවිලි බාධා නැහැ, වේදනා බාධා නැහැ. අර මොහොතේ කීකර වෙලා තියෙන්නේ මහවරෙක් ඇවිල්ලා ගේ කඩාගෙන යනවා වගේ. අර Tamanට හම්බෙච්ච අර අවදි විය යුතු අවස්ථාව කුසීතකමට දාලා යෝගාවචරය සම්බන්ධ ක්ෂණ සම්පත්තිය නිකම්ම ලංසු දෙකට බෙදෙච්ච කළා දාන. මේකට උනන්දු වුණා නම් ඒ යෝගාවචරයට ඉගෙන ගන්න බැරි භාෂාවක් නැහැ, ඉගෙන ගන්න බැරි ශිල්පයක් නැහැ, කරන්න බැරි රසාවක් නැහැ, රජ කෙනෙකුණත් වෙන්න පුළුවන්. මෙතනදී ලක්ෂ ගණන් සෙන්ද වැඩෙනවා. දන්නේ නැහැ. ඒගොල්ලෝ දන්නේ මේ නිදිමතද මේ ලීන හිතද කියලා. ඉතින් ඒක හරියට අඳුරගන්න බණක් අහන්න ඕනේ. මේ යෝගාචරය පිරිමි කෙනෙක් වෙන්න. එච්චරමට කියන්නේ. ගෑනු වගේ චරිචුරුක ගාමනවා හරි වෙනකොට පස්සෙන් පස්සට ඇදෙනවනම් පුදුජානන්තේ මොනවාක්වත් කියන්නේ හොඳයි නංගි කියන යන්න කියලා එකක්. වෙන කරන්න දෙයක් නැහැ. මොකද මේ නංගිලාට වෙන කරන්න දෙයක් නැහැ. මේ ශාසනයේ කිසිම තැනක් නැහැ. මේ ශාසනයේ තියෙන පරුස ගති තියෙන සාහසික ගති තියෙන මෙන්න මේ රටක් කුංචි රටක් තියෙද්දිත් මහ රටකට ගහන්න ඕන කියන කඩප්පුලි රජ කෙනෙකුට විතරයි මේ ආණ්ඩුවේ දිනන්න පුළුවන්. මේ මේ ශාසනය දිනන්න පුළුවන්. අනේ මෛත්‍රී බුදු ආමරෝ ආපුවාමට බණානකොට එකම ධර්ම මණ්ඩපේ නිවල්ලාගේ හම්බෙයි කිව්වොත් උදේට බුදියන්න හම්බෙයි. මෛත්‍රී බුදු ආමරටල බණ කියලා යාඹ දාම් බුදිද කියලා යන්න දන්නෙත් නැහැ. කවුද ඇවිල්ලා බණ ගියේ කියලා කියලා දන්නෙත් නැහැ. මොකද හේතුව මෙයා හිතන්නේ මේ අත තියලා ආශිර්වාද කළා නිවන් දක්වයි කියලා. අපේ බුදු ආමරෝත් මේ දෙවි කෙනෙක් කරන්න හදනවා. බුදුජානක අපිටයි පණ දෙන්නේ. බුදුජානකට පණ තියාගෙන ආශිර්වාද කරලා නිවන් දක්වන්න හදන්නේ නැහැ. එක එකනාට යන යන පියවරේ පණ දීලා කියනකොට ඔය දැන් ඇවිල්ලා තියෙන ගමන වැඩි. තව පොඩ්ඩයි තියෙන්නේ ඔය බුද්ධිය ගැනද කීමට කැතයි. ඔය ලීන ගතිය ගේමට කැතවක හෙලි කරපන්. ඔක හෙලි කරලා ඔක මගේ කරගන්න එපා. ප්‍රසිද්ධිය සාකච්ඡා කරන ශාසනීය දහසකුත් එකක් අප්‍රම තියෙනවා. මේක කෙලේශයක්. මේ කෙලේශයත් වංචනික විදිහට වැඩ කරනවා. යෝගාචරණ මල්ලෙන් ගහලා යන්නේ ආන්නේ දීනහිත යෝගාචරයට අනුව ගත්තනම් එයාට තේරෙනවා භාවනාව හරියන හැම වෙලාවෙම ප්‍රතිපදාව හරියන හැම වෙලාවෙම කෙලස් කැපෙන හැම වෙලාවෙම කම්මැලිකම පිටිපස්සෙන් ඉන්නේ. නීරසකම් පිටිපස්සෙන් ඉන්න. මේකට නිබ්බිදාව කියලා පුදුමස වචනයක් දාලා තියෙනවා. නිබ්බිදා කියන්නේ වින්දනයක් නෑ නිර්වින්දන වෙනවා. ඒක නිදිමතක් වගේ. අట్లా ගත්තොත් නිදිමතටපත් වෙනවා. මේක හරියට තේරුම් අරගෙන ඒකට ලෑස්ති මනසකින් ගිහිල්ලා තේරුම් ගත්තොත් පේනවා අපි සංසාරේ කී ලක්ෂ වාරයක් බුදුරු දකින්නද කොච්චර භාවනා කරන්න නැද්ද නමුත් මේ මේ කෙලෙස් මායයට කෙලෙස් වලටම නෙවෙයි කෙලෙස් හිමනැල්ලට මේ සංඥාවට පටලවිලා දීන හිත අඳුරගන්න නැතුව අපි සලුවක සාදාලා ඇවිත්ලා යනවා හිතන්න කවදා හරි මේක తాවකාලිකව විනිවිද දැක්කයි කියලා ලෙඩක් කරදරයක් දුකක් නැති වුණොත් බබා දොයි කරදර ලෙඩ තියෙනකොට කෙන්දිරි ගන්නවා කොච්චර හරි දත් එකක් නිසා බාහනවා කරන්න බෑ සද්ද නිසා බාහනවා කරන්න බෑ බඩ එකක් නිසා බාහනවා කරන්න බෑ අරක නිසා නෑ මේක නිසා ඒව මොනව කරන්නද ඒවට පුතියි මේ දෙකම උගුල් දෙකක් මාරයගෙන එනිසා මේ දෙකේදීම අවදි කරන්න ඕනේ ඒකයි සංසාරේ දුක අවබෝධ කරගන්න එතකොට තේරෙන පටන් අර ගන්නවා මෙතෙක්කල් අපි හිතුවේ අපිට බාධා කරන පිටාය කියලා තමන්ගේ හිත ඇතුලේ තියෙන වංචනික ධර්ම ටික ෂටගතිත් මායාවී ගති ටික තමයි අපිව මේ විදිහට නාශනුවක් දාගත්ත මීහරකෙක් වගේ මේ නිවන පෙනිපෙනී සංසාරයට අදිනවා. බාහිර කිසිම කෙනෙක් මේකට බාධා කරන්නේ නැහැ. අවිද්‍යාවත්, තෘෂ්ණාවත්, එහෙනම් මේ අවිද්‍යාවට මේ නමක් දාලා තිනවා දැනුම කියලා. හැම දැනුමක්ම බාධා කරනවා. අපි ඉගෙනගත්ත යම් තාක් දැනුම තියෙනවා නම් ඒ දැනුම නිසායි අපි අද මේ හිර වෙලා තියෙන හිරවිල්ල හිර වෙලා තියෙන්නේ. ඒ දැනුම නැති බව දන්නවනම් නැති බව නැතුව ඉන්නවනම් බුදුන්සේ ඒකට ලස්සන වචනයක් පාවිච්චි කරනවා අහිංසකයි කියලා. දැනුම ලැබෙන්න ලැබෙන්න අහිංසකම නැතුව දැනුම පාවා දෙන්න දිනූරට හැරපියා යන රජ කුසේ. අහිංසක වෙන්න බුදුහාමුදුරු ඉදිරි පිට. අපි කවුරුත් ඉදිරි පිට නෙවෙයි අහිංසක වෙන්නේ නෙවෙයි. මේ යුද්ධ සෙබලෙක් ඉදිරි පිට ඕ තනපති කුවේරෙක් පිට ඕ හෙලිවල ගෑණියක් ඉදිරි පිට නෙවෙයි අහිංසක වෙන්නේ. බුදුහාමුදුරු ඉදිරි අහිංසක වුණාට පස්සේ අපි දන්න දේ මොනවද? අපි දන්න දේ කොච්චර චුට්ටද? අන්නේ අහිංසක වෙනකොටම බුදුජානනාංශය යායට නම්බු නාමයක් දෙනවා මුනිවරයයි කියලා. එයා කියන දේ අහනවා මිසක් කාට මොකක්ද කියන්නේ නැහැ. දුකක් ආවත් බොවෙන්න බෑ කියන්න යන්නේ. හතරදර ප්‍රශ්න සැකයක් ආව කාටද කාට කියන්නේ කවුද මේව බාර ගන්න ඉන්නේ? ඔබ බොවෙන්න වෙන්නේ ඉවසපන්. ඒ කවුද හරි කියන දේ ධර්මයක් අහගන්න. අහගෙන ඒ විදිහට කටයුතු කරන්න. එහෙම නැතුව මේ තනියම හිතලා මේක බේරගන්නකෝ පොත් බලලා මේක බේරගන්නකෝ බෞසුතිය අල්ලගෙන මේක බයර ගන්නකෝ ලොකු ලොකු පටිවිටිපත කියලා බේර ගන්න හදනවා කියලා කියන්නේ මේ බුදුරජාණන් වහන්සේගේ මේ ධර්මයේ නෛර්යානිකත්වය පුද්ගලිකකරණය කරන්න හදලා අපිත් මේ දේවයක් දෙයිය කඩා ගන්න හදලා ඒක කරන්න බෑ ඒ නිසා යම් කිසි දවසකට භාවනාදී කුසීතකම අල්ලගත්ත කෙනා අනේ ලීන හිත අල්ලගත්ත කෙනාට තේරෙනවා ඉන් එහා පැත්තට ගිය ගමන් තමන්ගේ යම්තාක් හොඳ ටිකක් තියෙනවා. දැන් ඒ හොඳ ටික තමයි ඉදිරි ගමනට සුද්ධ බාධා. ඒක මෙහෙමයි හිතවදින්න කියන්නේ. මේ හොඳ නරක දෙකක් තියෙන ලෝකයක් පිළිබඳව දන්නවනේ අපි ඔය කිරි බබාලා නෙවෙයිනේ. ඒකේ යම් ප්‍රමාණයට නරකට වැඩිය හොඳයි කියන කට්ටියක් නෙමෙයි වගේ තැනකට එන්නේ. ඒක ඕගොල්ලෝ තනි තනි ඕගොල්ලෝ හටනක් නේ අපි ඒක තුලා කරපු එකක් නෙවෙයිනේ. නිසා මේ පිළිසෙට දොස් කියන්න බෑ හොඳ නරක දන්නේ නැති කට්ටියක් කියලා. මේ පිළිසෙට කියනවා හොඳ නරක දන්නවා. ඒ විතරක් නෙවෙයි නරක අතහැරලා හොඳ ගන්න ඔකට බුද්ධලිකව හටන් කරලා තියෙනවා. ඒකට අපි ස්තුතිවන්ත වෙනවා. මේ වගේ තැනට ආවට පස්සේ වඩා හොඳ පෙන්නනවා. ඒකට මේ වඩා හොඳ ගැනීම සඳහා හොඳ ටික අතාරින්න එක නෑම. ඒ නිසා බාධා වෙන්නේ වඩා හොඳ වෙන්න තමයිගේ හොඳ ටික. තමයි යම් ප්‍රමාණයක් හොඳයි මම දක්ෂයි මම පින් කරලා තියෙනවා කියනවනම් නිවන් දක්කන්න අමාරු මීහරකෙක් වගේ. මීහරකෙක් වගේ. ඒක නිසා කීයද යකි වඩා හොඳ ඉදිරි පිට නරක අතාරින එක හරිම ලේසි. වඩා හොඳ ඉදිරි පිට හොඳ අතාරින එක මොනම සැකරයටත් කරන්න. ඒක නිසා යම් කිසි කෙනෙක් ඒ වෙලාවට අහිංසක වෙනවා නම් මේ හොඳ නරක දෙකෙන් හොඳ තේරුම් ගන්නවා කියන්නේ අසුචි රත්තරන් දීපම අසුචි හොඳ නැහැ කියනවා වගේ බොහොම ඕලාරික දෙයක් ඉතින් ඔක මහ දෙයක් ඇයි දැන් ඒකෙදි වඩා හොඳ දේ ආවට පස්සේ වඩා හොඳ ඉදිරිපිට මේ මගේ ඵල පුළුවන්කාරකම් පඬිලකම් තකතිරුකම් කයින් කරන්න බැරි නම් බුදුහාමුදුර මොනව කරන්නේ? ධර්මෙ මොනව කරන්නේ? සම්පූර්ණ මතක තියාගන්න අපිට ඉස්සරහට යන්න බරු බැඳා වගේ සංයෝජන වෙලා තියෙන්නේ අපි යමක් හොඳයි කියලා මෙතෙක් කරලා අල්ලාගෙන ඉන්නවා නම් ඒ ටිකම තමයි. ඒ ටික බහා තබන්න ඕන බව තේරෙන්නේ භාවනාදී නිදිමත කුසීතකම එනකොට ඒ තියෙද්දිත් ඒ නිදිමත ලීන කුසීත හිත තියෙද්දි ඒකට කියනවා ක්ෂීන මිද්ද කියන වචන දෙක. මිද්ද කියලා කියන්නේ නිකන් බටර් ටිකක් ගුලි වුණා වගේ සීතලට හිත මිදෙනවා. මොනම දෙයක්වත් කරන්න හිත දෙන්නේ. තීන භාවයටපත් වෙනවා කියලා කියන්නේ කයත් කර්මන්නේ නැතු වෙනවා. මේ කය තීනව නෑ දන්නෙත් නෑ නිකන් මේක හිරිවැටෙනවා වගේ එහෙම ගල් වෙන්න පටන් අර ගන්නවා. මේ තීන මිත් භාවයේ ලීන භාවයේ කුසීත භාවයේ ආවට පස්සේ ඒ යෝගාචරය ඒක අයිස්කන්ධ දී කර ගන්න දන්නේ නැත්නම් එයාට කවදාකවත් එහා පැත්තේ තියෙන වංජනික ධර්ම ටික එහා පැත්තේ තියෙන අනුශේ ධර්ම ටික ආශව ධර්ම ටික පේන්නේ නැහැ. පේන්නේ නැති තාක්කල් එයා හිතනවා මගේ නිවනට බාධාව බාහිරයි මේක දැකපු ගමන් මේ කුසීතකම නිදිමත ගතිය නඩ බුබ්බඩ ගතිය කම්මැලි ගතිය බත් බූසා ගතිය කියලා කියතයි සිංහලේ. මේ කුසීත ගතිය විනිවිදපු දවසේ පරියන්කේදී. සක්මනේදී මේ තේින්න පටන් ගන්නවා මේකට තියෙන එකම බාධා මේ ඇතුලේ තියෙන කෙලෙස් වලට ආසාව. ඇතුලේ කෙලෙස් එනකොට පුදුම ආසාවක් තියෙනවා. නික්ලිෂී භාව වෙනකොට කුඩල්ල කොට උඩ තිබ්බා වගේ පැනලා යන්න හිතෙනවා. දෙවන්නේක් නැහැ. දෙවන්නේක් ඉන්නවනම් තෘෂ්ණාව. ඒ හුදේකලා බවට බාධා කරන දෙවෙන්න තෘෂ්ණාව. ඒ තෘෂ්ණාව වෙන්නේ වංචනික ක්‍රමයට. මේ මගේ පවුලයි කියන හිතන්න එපායි. අනාගතය ගැන හිතන්න එපායි. රට ජාතියකම හිතන්න එපායි කියලා තමන්ගේ සුභතිද්ධිය පාවා දීලා මේ ජාතිය ආගම රට මගේ අපේ කියන කතාවල් කතා කරන මිනිස්සු ඉන්න බුදුජානක කියන්නේ තමනුත් මඩේ ඉట్లా ඉඳද්දී තවත් මඩේ ඉట్లా ඉන්න එක ගොඩ දාගන්න හදන අමනෙක් වාගේ ඉතල උඹ ගොඩ වෙලා හිටපන් ගොඩ වෙලා ඉන්නට අනුකම්පා කරපන් මඩේ ඉඳදී තව මඩේ ඉන්න එක කුසණ්ඩන එකට අමනයයි කියලා. ගොඩ වෙලා අනිත්‍ය උන් කොට ගත්තේ නැති කාරණේ කියනවා ආත්මාර්ථකාමී කියලා. අපේ බුදුහාමුදුරෝ ආත්මාර්ථකාමී නෑ, අමනත් නෑ, අවස්ථාවාදිත් නෑ. උන්වහන්සේ ඒකට වුණා. උන්ද හයිය හති තියෙන ළම ඒකට වුණා. 35 දී 80 වෙනකන් જાතියක් ආගමක් මොකුත් නැතුව පයින් ගිහිලා දෙදෙප්පු දාන්න නැතුව පයින් ගිහිලා උඩ දැම්මා. ඒ නිසා උන්වහන්සේට දොස් කියන්න බෑ ආත්මාර්ථකාමී කියලා. නමුත් අපේ ප්‍රයත්නයේ බලන්න අපි පාවා දෙන්නේ මොන වගේ කර්මයක් ඇතුවද කියලා. අපි පාවා දෙන්නේ මේ කාමයට නෙවෙයි. ඒක අපි තොක්ක කරන කීයට හැකි. අපි පාවා දෙන්නේ වංචනික ධර්මවලට. අපේ ගේම පාවා දෙන්නේ ෂටගතියට. අපේ ගේම පාවා දෙන්නේ මායාවී ගතවලට. ඒක මේ මං වගේ කෙනෙක් කියනකොට නම් ඕගොල්ලෝ කරබනදී වෙන කෙනෙක් නම් ගල් ගන්නවා. වෙන කෙනෙක් නම් ගල් ගන්න. නිකම නිදානේ මං වගේ කෙනේ රේඩියෝ එකට බණ කිව්වොත් රේඩියෝ එකට ලයිසන් ගන්න නැහැ කවුරක්වත්. රේඩියෝ පොලේ ගන්න. ඒ මේ කියන මිනිහට අහන එකටමනේ බදින්නේ නේ කියන්නේ. ඉතින් රේඩියෝ බණ වලට අනුග්‍රහ කරන මිනිහටත් හිතට දෙනවා. රේඩියෝ කාරයටත් හිතට දෙන නිසා මම කියන්නෙත් නැහැ, කියන්න කැමැත්තෙත් නැහැ. අපි සුළු පිටසක් එකතු වෙලා අපි වන්නවා අපේ මායාවී ගතිය අපි එලි කරගමු. අපේ ෂටගතිය අපි එලි කරගමු. අපේ වංචනික ගතිය අපි එලි කරගමු බුදුහාමරගේ තෙද ඉදිරි පිට. මේ කවුරුත් කවුරු පහත් කරන්නේ නෙවෙයි. ඉතින් ඒකට පෞරුෂත්වයක් කියපයි. මේ පෞරුෂත්වයකට. මේ පෞරුෂත්වේ නැහැ. බුදුරජාණන්සේ කාවේ කැට ගණන් තියෙනවා, දුසින් ගණන් තියෙනවා. එහෙම නැත්නම් තොග විලඳාමට තියෙනවා. අපිට ගණ්ඩ ඕනේ මොකද අපිට තෘෂ්ණාවට තියෙන ආශාව. තෘෂ්ණාව ද්විතිකාව කරගෙන ජීවත් වෙන්න ගායතුන බුදුරජාණන්සේ ළඟට යන්න බෑ. ළඟට යන්න තෙද නැහැ. මොකද අපිට තියෙන මේ තෘෂ්ණාවත් තියෙන නිසා හොඳට බලන්න මේ බුද්ධෝත්පාද කාලයක් හම්බ වෙලා මනුස්සාත්ම භාවයකුත් ලැබිලා ජන සම්පත්තියත් ලැබිලා බණත් ඇහිලා පැවිද්දක් තියෙද්දි සත්ව සාසයක් තියෙද්දි මේ ඉස්සරහට යන්න බැරි වෙන්න මොකද්ද කාරණාව කියලා බැලුවොත් ඒ නික්කම ධාතු වේදී අපි දන්න හොඳේට කැමති නොදන්න වඩා හොඳට වැඩි. දන්න කණවැන්දම හොඳයි මට නුපුරුද දීගෙට වඩා කියලා සිංහලෙන් කියනවා. එනිසා අපි අද මෙතන හිර වෙලා තියෙන අපේ හොඳ ටික නිසා කියලා මතක තියාගන්න මේ හොඳේ නරකක් කියනවා නෙවෙයි. මේ පින්වත් පිරිසට මීට වඩා හොඳ එකක් පෙනෙද්දී මීට වඩා හොඳ එකක් තියෙද්දී ඒ පියවර නොතිබීම පිළිබඳව මේ කතා කරන්නේ මේ බණ කියන මටත් මේ විවේචනයෙන් ගැලවෙන්න බෑ. මේ විවේචනේ මටත් බලපිනවා. ඒ නිසා අපි එකිනෙකාට හේතු වෙන්න ඕනේ. එකිනෙකාට හේතුලා කියන්න ඕනේ. අපි වගේ සුළු පිටසක් හෝ සාධනික හැංගීමෙන් මේ මේ තුච්ච හොඳ ටික පැත්තක දාලා වඩා හොඳට ගියේ නැත්නම් සාසනය අනාතයි අසත්. මේක අවුරුදු 2500 පැනලා තියෙනවා. නිසා හැම කෙනාම හිතන්න ඔය අපි දන්න මේ සාසනේ සංසාරේ අපේ අම්මට තාත්තට දුව ආදරුවන්ට ජාතියට ආගම සලකනවා කියන එක ඕක සාමාන්‍ය තිරසනා ගාවක් තියෙනවා. මේ තිරිසංගතිය ඉක්මොල් ලැබිච්ච මේ නෛර්යානික සත්‍යර්මයේ හම්බ වෙච්ච වෙලාවේ ඔගොම වැදගත් විවර කීපයක් තියලා සාර්ථකත්වයේ ලැබපු ඒ සුළු පිරිස හෝ මේ ලීන හිත අඳුනගෙන කුසීත හිත අඳුනගෙන ඒ තිරෙන් එහා පැත්තේ වැඩ කරන මේ නූල් සූත්‍රය දැක්කනම් හැම එකම එක ගානට ශත හැම එකම එක ගානට මායාවි හැම එකතුළම එක ගානට වංචනික ධර්ම තියෙන මොකද්ද ප්‍රශ්නේ ඔක්කොටම හොරි තියෙනවනම් සොරි කියන්න දෙයක් නැහැ හොරි එකෙකුට තියෙනව නැත්තම් තියෙනවනම් සොරි කියන්න තියෙන ඔක්කොටම හොරි නම් මොකද්ද කියන්නේ. ඉතින් ඔක්කොගෙම මල්ලේ මේ වගේ ෂට මායාවී ගති තියෙනවා. අපේ දක්ෂකම වෙන්න ඕන ඌ මාට හේතු වෙලා මං ඌට හේතු වෙලා ඌ මට කණ්ණාඩියක් වෙලා ඌට මං කණ්ණාඩියක් වෙලා අපේ මේ ෂටගති ටික මායාවගේ ටික පන්නලා දුන්නනම් අර රජ්ජුරුවාස් වගේ තීරේ මම රාජ්‍ය දිනාගත්තා. බාහිරේ මට බැරිද මට මේක අතාරින්න. හිත මගේ પરමාර්ථ ධර්ම සාක්ෂාත් කරගන්න කියලා හිතුනොත් ඒ ශක්විති රජ නොවුන මේ ශක්විති රජ කෙනෙක් වෙලා පසේ බුද්ධ රාජ්‍යය දිනාගත්තේ නැති වුණත් පසේ බුදු කෙනෙක් තමයි. ඒ සංකල්පයම පසේ බුදු. නමුත් මේ බණ දේශනාව හොඳට මතක තියාගන්න එක පසේ බුදු ආවේ සඳහා ප්‍රාර්ථනා කරන අයට විතරක් නෙවෙයි සාවක බෝධි ප්‍රාර්ථනා කරන අයටත් අම්මා සම්බෝධි ප්‍රාර්ථනා කරන අයටත් කියලා විශේෂයක් නැතු මේක පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් කල්පනා කරන අපි දැනටමත් අබිනිෂ්ක්‍මණයක් කරව පිරිසක් මේක හැමදාම අඩු අඩු පක්ෂේ. කද්දාවත් මේක ඡන්දෙන් දිරන්නේ නැහැ. අඩු පක්ෂේ ඉන්නේ අඩු පක්ෂයට අහුවෙච්ච එක ගැන සතුටු වෙන්න සතුටුලා මේ ගත්ත අදිෂ්ඨානෙ. මේ ගත්ත හුදකලා විවේකය පාවා දෙන්න තු ඉදිරියට ගෙනියන්න තමන් මෙතෙක් කරගෙන ගිය වැඩවල ආදර්ශයත් පොතේ දෙන්න උදව් වේවා මේ ධර්ම දේශනාවත් එක්ක තේ හේතු වාසනා වේවා කියන ප්‍රාර්ථනාවෙන් මේ 33 34 වෙනි ධර්ම දේශනාව සඳහා ගත්ත මේ ගාථාවේ නිමාව සටහන් කරනවා ධර්ම දේශනා නිමාව සටහන් කරනවා සියලු දිනාටම සනසි මුදා වේවා කියලා ප්‍රාර්ථනා කරනවා ධර්ම දේශනාවේ කරන චාරිත්‍රාක් විදිහට ධර්ම දේශනා ඉවර වෙලා ධර්ම සාකච්ඡාවට පෙරණ ගතියක් තිබුණා. දැන් නම් අපි ඉන්නවා ක්ලාස් එකේ අනිත් එක මොකද කියන්නේ? කෙසේ නමුත් මේ පෙරණ සාකච්ඡාව අපි දැන් ධර්ම සාකච්ඡාවකට සුළු වේලාවක් ගන්නවා නම් කාට හරි මේ වත්තාන කුළු අහන තියෙන ප්‍රශ්නයක් හෝ නැත්නම් දේශනා පිළිබඳව මත ප්‍රකාශ කිරීමක් හෝ තියෙනවා නම් ධර්ම සාකච්ඡාවක නාමයෙන් ඉදිරිපත් කරන්න. එහෙම නැත්නම් අපි ඊතාවතාචාදී ගාථා සජ්ජායනා කිරීමෙන් දේශනා ශ්‍රවණ සචිවාරය සමාප්ත කරන්නයි බලාපොරොත්තු ස්වාමීන් වහන්සේ පරයන්ක භාවනාවක් ගන්න උත්සාහය මේ ජීවිතේ ඒ වගේ කලින් ජීවිතවල අරන් තියෙනවා ස්වාමීන් වහන්සේ මේ ජීවිතේට උපකාර වෙනවා කලින් ජීවිතයක් තිබ්බයි කියලා ෂුවර්ද තිබුණයි කියලා ෂුවර්ද කලින් ජීවිතයක් භව ගමනක් තිබුණයි කියලා ෂුවර්ද කියන්නේ කතා කරන්නේ ආ ධර්මදේශනාවලම ඇදහිල්ලක් තමයි කතා කරන්නේ මේ ජීවිතේක අත්දැකීම අත්දැකීම විතරයි අදහන තියෙන්නේ. මොනවාක්වත් ගන්න බෑ. මොනවා ගත්තත් අපි මේ කතන්දර ගොතන්න පෙළඹෙනවා. මේ ජීවිතයේ ලැබුපේක ඊයේ කරපේක අදට හේතු වෙනවාද කියලා හිතෙනවා. මොකද කියන්නේ? ඊයේ කරපේක ඊයේ ඒ පරියන්කට ගත්ත උත්සාහය අද කරන පරියන්කට හේතු වෙනවාද? එහෙනම් ඒක ඉච්චරයි දැනගන්න. මේකෙන් තමන්ට බලන්න පුළුවන් දෙයක්. මොකද අනිත් ජීවිතේ ඊගාව ජීවිතේ කියන සංකල්පයක් ගන්න. මම සංකල්ප බොරු කරන්න හදනව නෙවෙයි. කවුද දන්නේ? අවසරයි සංසදා. කලින් ධර්මදේශනවල අහලා තින්නේ සංසදා. හරි ධර්මදේශනා කවුරු මොනවා කිව්වත් අපි විශේෂේශ්‍රේ තියෙනවානේ. දකින්න පුළුවන් ශේෂ්ත්‍රේ බුදුනාස කියන්නේ ඕක අදාහ ගන්න. එතකොට කිසි සැකයක් නැහැ, කිසි පටලවිල්ලක් නැහැ, සංසන්දනයක් නැහැ. ඒක පදනම් කළ සංසන්දනය කියලා ප්‍රශ්නකුත් නැහැ. මොකද උරගාන්න බලන්න තැනක් තියෙනවානේ. Taman බලන්න උදේ කරන පරියන්කේ දවල්ට හේතු වෙනවා. අද කරපේක හෙටට හේතු වෙනවාද? මාස 3කට ඉස්සලා කරපේක දැන් හේතු වෙනවාද? එතකොට ඒක තමන්ගේ දැනුම් සම්භාරය තුළ කිසි කෙනෙකුට තර්ක කරන්න බෑ. ඉහි කෙනෙකුට පොළවේ ගහලා බින්දින්නත් බෑ. මගේ අත්දැකීම. අපි හැම වෙලාවෙම අනුන්ගේ අත්දැකීම අපිට වැඩි ලොක් කරන්න හදන එක දීන ගතියක් කියලා හිතාගන්න. අපේ තියෙන බාල්දු ගතියක් බුදුසෙන්න්සේ කිසි වෙලාවක උදව් කරන්නේ ඒක මේ පස්සේ ආගම් වලින් අපිට පෙන්වන්න හදනවා උඹට පෙරපින් කරන්නේ මේ ආත්ම කරලා වැඩින පටය යන්නේ. ඒ හැම එකකින්ම මම මේ කියන්නේ මන් දෝත්සහය කරන මිසක් උනන්දු කරවන්නේම නැහැ. ඒ තර්ක හදන ඕන කෙනෙක් බලන්න අවසානයේ කියන්නේ මේ ආත්ම නිවන් දකින්න මහතුල වැඩන්නේ. කොහොමද දන්නේ පාරමිතා පිළිලා තියෙනද කියලා? අන්තිම කරන්නේ කොරෝනා නිකාගේ කකුල් මාට්ටුවක් දාන එක විතරයි. ජනසේව නිකන් පතුරු ගහලා විසිකලා තියෙනවා කේල් පතුරු වගේ. ඔය එක එක්කත් භාවනා කරන්නේ උන්නේ ඔය කතා කරන්නේ. කරලා උනන්දු කරන්න දන්නෙත් නැහැ. මොකද මේක බහදුර කාර්යයක්. කරන එකට කොහොමද තල්ලුවක් දෙනවා මිසක් ආ. කකුල් මාට්ටුවක් දාන්න ඕන කෙනෙකුට පුළුවන්. ඉතින් අපි ඒකල මුස්ලිම් මිනිසුන් මොකටද බන්නේ? අපේ යක්කොමනේ ගොබන හදම කපන්නේ. ඒ හේතුව අපේ දුර්ලභකමනේ. අපි අදහන නිසා මොකක්වත් අදහන්නේ මේ මම කියන එකවත් අදහන්නේ නැහැ. මාසරයි ස්වාමීන් වහන්සේ දැන් වල ස්ථානවාසී වෝසක් ජීවිතේ කුරුදු කරපු අර සීලෙන් ඉන්න ශාරීරික ලක්ෂණ පහළ වුණා. දුකගෙන එන එක කොහොමද මේදී කියලා කිසි තැනක බුදුජානනාංශය කියලා තියෙනවා කියලා බලන්න බුද්ධ දේශනාවේ බුදු වුණාට පස්සේ මොකක්ද ඒකයි ඕගොල්ලෝ කැමති ජාතක කතායි බුදු වෙන්න ඉස්සෙල්ලා කතාව වලටයි කැමති. ඊට පස්සේ කතාව නේ හරි ගැඹුරුයි අපිට තේරෙන්නේ අර කතාවේ ජාතක කතා කියනවා ඕ ගාල බුදු වෙන්න ඉස්සෙල්ලා කතාවනේ ඒකේ තියෙනවා පට්ටන්තර ගොඩක්. මේ ඔක්කොම සිද්ධ වුණේ වෙන එකක් නිසා නෙවෙයි පෙරපින් කරපු නිසා. එදින 6 අවුරුද්දක් දුෂ්කර ක්‍රියා කරනකොට දුක පෙරවරුද්ද තිබුණා. මොකද 6 අවුරුද්දක් දුෂ්කර ක්‍රියා කරේ. දැන් කිලිම කරලි ගිල වහන්න තිබ්බා. කපහුව වෙනකොට කොයි ආගමෙත් ඔය වගේ හැත් බැඳෙනවා. ඒක නැතුව ආගම කරන්න බෑ. ගෑණියක ස්වභාවය ලස්සන නැහැ ඒ නිසා උරුපාලාමන්නේ කරන්න ඕනේ නැත්නම් ගෑණිය ලස්සනේ. ඒක ගෑණි කියලා හඳුනාගත්තා නම් කෑවනේ වැඩේ. යා අන්ධපු එක ගෑණි කියලා ගත්තා නම් ඉවරයි. මන මාලිගේ ස්වරූපේ විනයිනේ. ඒ වගේ ශාසනය කියලා කියන්නේ ආගම කියලා කියන්නේ අන්ධපු එකක්. ස්වභාවය නෙවෙයි. ස්වභාවය ඇත්තටම ලස්සන නෑ. ස්වභාවය විගුණන්නත් බෑ. විපස්සනා කාටවත් විගුණන්න බෑ. පුළුවන් නම් කපම බැන්න කපම මේ වර්තමානයේ ඉන්න එක තමයි නිවන. ආ එහෙම නෑනේ අපේ පොතේ. ඒ ඒ පොත දීපෙක් නා නෙවෙයි අමාරු වෙන්නේ මමනේ අමාරු වෙන්නේ. ඉතින් අපිට බැරි මේ අද්දුටු ප්‍රත්‍යක්ෂය අදහන්න බෑ. අදහලා ඒක දිගට ගෙනියන්න බෑ. අපි අරකට එක්කත් මේකත් එක්කත් අර සංකල්පය මේ සංකල්පය පටලනකොට ඉතින් අර මාර්යා හොලොප් හොලොප් හොලොප් කාලා hina වෙන වැඩි ඇරුලා නොදීලානේ තියෙන මෝ කාලානේ දැන්. තොන් ගාන දන්නෙත් නෑනේ. තාත්තල් ගාන දන්නෙත් නෑ. ඔය ඒක කකයි. දැන් කියනවා මොකක්වත් ඕනේ නෑ මේ හිත තියපන් වර්තමානේ. උඹට තේරෙන්නේ නෑ වෙනම කතාවක්. හැබැයි ඉන්නේ නිවනේ. ඒ වෙනුවට මොන තර්කෙන් දෙනවත් මොන මේ ප්‍රස්තාර දැහැදුවත් වගු කල්පනා කරත් සංසන්දනය කෙරුවත් ඒකට කියනවා එක්සෙන්ට්‍රික් කියලා. මොහොතේ නෑ මේ මොහොතේ නෑ. එක්සෙන්ට්‍රික් නැති හැම වෙලාවෙම මුරුදයි කියන්නේ. ඒක ඕනේ අපිට කතා කරනවාට පස්සේ ඕනේ නමුත් දෙවට මැදගෙන ඒක පස්සේ තියෙන ප්‍රත්‍යක්ෂය ඉස්සර කරගෙන යන්න වර එක ඕන වෙනවා ඒ තර්ක ඥානීය කාටරි සාක්ෂි sannivedanaya කරන්න. මොකද අපි හුඟ වේලාවක් හිත තියෙන්නේ තර්ක ඥානය මිසක ප්‍රත්‍යක්ෂ නෙවෙයි. අපි ඒ නිසා පුළුවන් තරම් කියන්න ඕනේ අතීතේපා. ඉදී භාවනා කරන කැන්දාට උදව් වෙනවද? ඊයේ භාවනා කරපු අද උදව් වෙනවද? ඒ කවුරුත් හා කියන්න ඕනේ නැහැ. සාතික් කරන්න ඕනේ නැහැ නේ. ඊයේ වැරදිච්ච එක අදට වරදින්නත් හේතුව. හිත වැඩිච්ච එක. එච්චරයි. ඒක ප්‍රකාශ කරන්න ඕනේ. මම අද කතා කරන්නේ බුදුහාමුදුරු දීපු දෑවැද්දක නෙමෙයි මම භාවනා කරපේකේ දෑවැද්ද. ඒකට ගියේ බුදුහාමුදුරු හින්දා ඒක වෙනම කතාවක්. මම මේ කතා කරන්නේ සයිටි එක කියනවා අතුවාවේ කියලා තියෙනවා තමන්ගේ අත්දැකීම් කියන්න එපා. එතකොට මේ මාර්ගඵල ප්‍රකාශ කරා කියලා වැරද්දකට වැටෙනවා. බුදුහාමුදුරන්ට හේතු කරන්නේ කියලා. ඉතින් මම මං කියන්නේ මේ මාර්ගඵල ලැබුව කතාවක් නෙමෙයි මම මේ කියන්නේ උදේ භාවනා කරපු හන්දාවට උදව් වෙනවද කියන එක. මාර්ගඵලයක් නෙවෙයිනේ කඩු ශිල්පෙටත් ඕක ඕන දුන ශිල්පෙටත් ඕක වෙනවා අස්තරෝකෙටත් ඕන වෙනවා බුදුන්සේ රම් දෙන්නේ වගේ ලෝක ලෝකෙදී නේ සාමාන්‍ය කාරණා විශේෂයෙන්ම සුවිශේෂී තර්කණයක් ඇත්තේ නෑ නිදර්ශන නෑ රූපක නෑ සාමාන්‍ය තර්කණය ගියොත් භවනාන කරන්නේ නැති තැනට ගියොත් පුදුමාකාර ලස්සන ප්‍රස්තාර වගු පෙළපත් හදලා මත් කරනවා හැබැයි භාවනා කරන්න කියන්නේ. ඉතින් ඒක හරි රසයි. අයි මේක මේ අනුගේ පැකට් එක අරගෙන එන එකනේ. භාවනා කරන්නේ වයිදී මොනම දෙයක් අත් අවශ්‍ය කරන සෝපා කළා ඕම කල්පනා කරලා නිවන් දැක. එහෙනම් අඟුලිමාලම කඩුව ඉල්ලගෙන පිටිපස්සේ යනකොට මේ මේ පොඩකට ඉඳලා භාවනා කරපෙගේ උපනිෂ්ඨේ සම්පත්තියෙන්ද බුදුහාමර හිටපේ මහානතෝ මරණා කියලා කියනකොට ඒ කියන උපනිෂ්ඨේ සම්පත්තිය නිසා නිවන් දැකේ. එහෙමත් එකක් තියෙනවා නැත්නම් නෑ නමුත් අපි දාස වෙන්න එපා. තර්කනේ එනකොටම කියන්නේ වර්තමාන මොහොතේ ඉන්න එකට කරන කොක්කක්. උඩටි හරි වටනා පුළුවන් නම් මේ තර්ක කරන වෙනකොට මම මේ ඉඳගෙන ඉන්න ඉරියව්ව කියන්නේ කළ හැක්ක බලන්න ඕනේ හැබැයි වෙලා තියෙන ඒකට වැඩිය මේ තර්කනේ හරි රසයි. ඒකයි අපිට අපිට මේ උගත් පිරිසට වෙලා තියෙන බාධාව ඒ තර්කණයට අපේ හිත මේ වම් මොලේට දීලා තියෙන ස්ට්‍රෙස් එක වැඩි. දකුණු මොලේ නිසා යට ගිහිල්ලා. නිසා ඇති දේ තේරුම් ගන්න පුළුවන් කවන්නේ තර්ක කර කර ගැට ගැට වාද කර කර යනවා. ඉතින් ඉටිපන්දම දෙපැත්තෙන් පත්තු කරා වගේ වැඩි. ආසී ස්වාමීන් වහන්සේ මේ ස්වාමීන් වහන්සේගේ භාවනාව දැන් අපි අද්දකේ කියන්නේ සම්බදත්ව හවස පැයක් විතර හිටියේ ඊට පස්සේ රැය විනාඩි 35 කික පහුවෙන්ද උදේ පැයක් විතර හිටියේ එක දිගට අර එකකට එකක් සමන්නාස කිව්වාගේ උදව් වේගනාවක් ඒකම ඒ පහුවෙන්ද දවල් හවස ආයි ඒ තත්ත්වේ නැතු වුණා සමන්නාස කියන්නේ පැය භාගයකට වඩා විනාඩි 35යි වගේ තමයි උනේ දැන් මම කරපු දෙයක් තමයි ඒ හරියන්නේ නැති වෙලාවල පොඩක් විවේක ගන්නවා වගේ දෙයක් කරා එහෙම සමන්නාස ඒ කියන්නේ භාවනාව හරි ගියා කියලා භාවනා වැරදුනා කියලා මොන මිම්මේ මොන උපමානෙන් මැල්ලද කියන්නේ මොකෙන්ද කියන්නේ හරි ගියා කියලා මොකද කියන්නේ වැරදි කලින් අර එක දිගට සඳ හවස රෑ කොහොමද උදේ සාපේක්ෂව ඕ ඒකේ ඒ සඳ හවස මොකද්ද ඔය විඳපු දෙය හරිය හරි ගියායි කියලා මොනවද විඳේ අරමුණ වල ගොඩක් නෑ ඉන්න පුළුවන් වුණා සමහරවිට ඒක නෑ පස්ස පස්ස වෙන්නේ නෑ අනික රාජ්‍ය අරමුණේ කර්මණක ඉන්න බෑ එහෙමයි ස්වාමීනි. නමුත් අරමුණු තොගේ වෙනසක් වෙන්නේ නැහැ නේ. එක අරමුණ හිටියත් බොහෝ අරමුණ හිටියත්. එහෙමයි. අයින් තොගේ වලට වෙනස් කරන්න බෑ. ඒක ඔයාගේ තීන්දුවක් නෙවෙයි. කොහොමද උදේට හැන්ද යනකම් අරමුණු වල තොන් ගන්න වෙනසක් වෙන්නේ නැහැ. ඒක අරමුණ හිටියත් බොහෝ අරමුණ හිටියත්. ඒ කරුණේ ඉඳීම හරි දෙයක් බවත් බොහෝ අරමුණ සිටීම වැරදියක් බවත් කියනවනම් කවදා නිවන් දකින්න බෑ නේද? අපිට තියෙන්නේ බොහෝ අරමුණු හිටියා සතියෙන් ඉන්න පුළුවන් බව තේරුම් ගන්න. ඒ ඇත්තටම භාවනාවලා දිනවා කරනවා කියන වෙලාවට. විපස්සනා හොඳට ගිහිල්ලා තියෙනවා. ඒකල කියනවනේ සමාධිය සූත්‍යයක් තියෙන වෙලාවේදී භාවනා හොඳයි කියලා. නිසා මුළු මුළු ප්‍රශ්නෙම ඉදිරිපත් කරන්නේ එක දිගට එක අරමුණේ ඉන්න පුළුවන්කම සතිය හොඳයි. අරමුණු බොහෝම ආරියනට ගන්න පුළුවන් සම්පජඤ්ඤය අරගෙනත් නැහැ සම්පජඤ්ඤය හරි නැහැ. සම්පජඤ්ඤයට පාතා වාතාවරණ සකස් වෙනකොට භාවනා වැරදුනයි කියලා පෙරදක්වත් තියෙනවා. කියන සමාන සමාන වීර්ය අරගෙන තර්කයක් නෑ වීර්ය මොකක්වත් නෙවෙයි සමාධිත්‍ය වැරදි. දෘෂ්ටිය වැරදි මේ භාවනා හරි වැරදි කියලා තමන් තීන්දුව කරන්නේ මේ දන්න ඇති මිත්‍ය ඥානයි. කොහොම කරගෙන යන්නේ? පඬිසන්තේ අහනවා දිවි ලෝකෙට ගියාට පස්සේ උදේ ඉඳලා හැන්ද වෙනකම් පාටිනේ. හැමදාම පාටි දිනනකොට පාටි වටනකමක් තියෙනවා. වරින් වර දිවි රෝගී කියලා ෂොට් එකක් දාලා එන්න තියනවා ඇති. ඊට පස්සේ මෙහෙ එන්න ඕනේ. ඊට පස්සේ මේ අප්සෙට් යන්න ඕනේ. ආයෙ අතෙන්ට යන්න වටිනාකමක්. ඒ නිසා හරියන්නත් ඕනේ, වරදින්නත් ඕනේ. ඒක ඒක. අන්තික ඔයා හරි ගියයි කියන එක සම්පූර්ණ වැරදි මට පේන්නේ කියන. ඒක තමයි ආධුනිකයාගේ ඇති. ආධුනිකයාට ඕනේ සූස්තිය. සූස්ති කියලා දෙන හරිය තියෙනවා. මේ දාගෙන ඔය බලාගෙන ඉන්න ඕනේ බෝක් කකුල ඉඳගෙන ආයෙන වැඩේ යයි. මේ බොහෝ අරමුණු වෙනවා මේක තමයි දුක මේ තමයි ප්‍රත්‍යක්ෂය කියලා එනකොට අයියෝ භාවනා කැඩිලා. ඉතින් කවදද අපි ඒකට සූදානම් වෙලා යන්නේ? අවදාහරි ලෑස් වෙන්න මේ දෙක තියෙන නිසා මේ දෙකක් තියෙන බව දන්නේ මට මේකටයි මේකටයි සමහිතේ ඉන්න භාවනා කරන්න ඕන කියලා කවදා පෞරුෂත්වයක් ආවේ කියලා හිතා. මේකත් හරි මේකත් හරි මම මේක දැන් එපයි කියලා මේකට අපි ඒක මනාපමනාප දෙක ඇවිල්ලානේ දැන් තියෙන්නේ. ඔය මනාපමනාප දෙක නැති වෙනකම් භාවනා කරන්න අමනාපේ කොච්චර 150ක සේවයක් කරනවද කියලා බලන්න. එයි අපි යමනාපේට අවශ්‍ය නම්බෝ දෙන්නේ නැත්තේ. මොකද සමාජ විසින් අපි ප්ලෙෂර් ප්‍රින්සිපල් එකට දාලා තියෙනවා. හැමදාම සැප හොයපන්. එක දිගට පාටිය. මා බර දඬුවමක් නේ. ජීවිතේ හැන්ද වෙනකම් පාටි නම් චූ කර ගන්න වෙලාවක් හම් වෙන්නේ නැහැ. කක්ක කර ගන්න වෙලාවක් හම් වෙන්නේ නැහැ. එහි මේ සෙනක මැද ඉන්න මොකක් කරන්න බෑ. නිසා අපිව භාවනාදී මනාපමනාපේ අල්ලන්න පටන් අරගත්තා නම් නිින්ද කඩා ගත්තා නම් එහෙනම් තේරෙන පටන් ගන්නවා අපි මෙතෙක් කල් යමක් හොඳයි කිව්වනම් ඒ සියල්ලම වැරදි බුදුන්සේ කියනවා යමක් පුතඥය ඇත්තේ කියන්නේ නම් ආර්ය ලෝකේ ඒක නැත්තේමයි යමක් ආර්ය ලෝකේ ඇත්තේ කියන්නේ නම් පුතඥයට නැත්තේම ඒ නිසා පුතඥය සහ ආර්ය ලෝකේ පුළුවන් හිටගෙන ගත කරනවා අපි කවදාද මේ දෙක බ්‍රිජ් කරන්නේ ඒ දෙක බ්‍රිජ් කරන්න නම් අපි මෙතෙක් කල් නරකයි කියපු දේ දිහා මධ්‍යස්ථ හැංගීමෙන් බලන්න හොඳයි කියලා හැංගීමෙන් බලන්න යන්න එපා. ඒකට පිස්සු හැදෙනවා. ඉතින් මධ්‍යස්ථව බලන්න මොන හේතුවෙන්ද මම මේක නරකයි කිව්වේ කියලා. අම්මල දාත්ලා කියලා දීප එකක්. අපේ යාළුවා අපේ ඔළුවට දාපු කුරුවල් වෙච්ච පොල් ගෙඩියක්. ඉන්දියා සම හිතින් බලන්න සත්‍ය කියන්නේ ඒකට. choiceless awareness evenly suspended attention. මේ නරකයි කියප එක දිහා කමන්නේ නැහැ. ආවේ මොකක් හරි හේතුවකට නේ. උඩ කතා කරලා බලන්න අයියාවේ කියලා. මුදේ කරන මේ බුලත් අල්ලගෙන සුදු වෙලලා නටන වැඩිය අට්ටාවේ ඒ වගේමයි බලන්න පොඩ්ඩක් ගන්නවා කරන්න බෑ 100ක් සම කරන්න බෑ මේ මනාපමනාප දෙක තේරුම් ගන්න අමනාපයටත් මනාපයටත් යම් ආකාරයක සමහිත දෙන්න කියන මාර්යා මාර්යා මත්තේ දැන් කියන්නේ මාර ප්‍රමෝහන මාර්යා මත්තන දේ තමයි අමනාප දෙයටත් පොඩි chance එකක් දෙන්නේ. මේ මනාප දෙයට ඔච්චර උඩ දාන්න යන්න එපා. එතකොට මේ දෙක අතරට උච්චාවච ගතිය අඩු වෙලා ටිකක් ලඟ වෙනවා මධ්‍යස්ථිතේ චලනයේ තියෙනවා අඩු. ඒක manussකමක් නෙවෙයි. ඒක උත්තරී මනුෂ්‍ය ධර්මයක්. මේ මනාපමනාප දෙක තියේදී එක්ක මොවින්න වෙන කරබනේ ඉන්නේ. කියන්නේ. එහෙම නැත්නම් මේ අමනාපේදී ලෑස්තිලා යන්න. කොහොම කරත් වෙන එක නනේ. අමනාපෙට ලෑස්තිලා යන්න, කුසීත හිතට ලෑස්තිලා යන්න, මේ ලීන හිතට ලෑස්තිලා යන්න. කියා ගන්න බැරි දෙයට අවදි වෙන්න බලන්න. ඒක කියන සමහර විටක එතන සත්‍යය තියෙන්න පුළුවන් කියලා. මනාපදේ තුල සත්‍ය නොතිබෙන්න පුළුවන් කියලා තර්කයක් ගන්නවා. කියන්නේ බුද්ධ ධර්මයේ සත්‍ය නොතිබෙන්න පුළුවන් විනේක සත්‍ය තියෙන්න පුළුවන් කියලා වගේ අටුවාචාන් වහන්සේක ප්‍රතික්ෂේප කරනවා. නැන්සේ කියනවා ඔබ අදහන දේ තුල සත්‍ය නොතිබෙන්න පුළුවන්. ප්‍රතික්ෂේප කළ දේ තුල සත්‍ය තියෙන්න පුළුවන්. ඒක ඕනම වෙලාවක ਦਿੱත්ත ධම්ම වශයෙන් කියන්න පුළුවන් දෙයක් විදිහට පෙන්ලා දෙනවා. රුචිය අපිව මත් කරවන අපිව එක පැත්තකට අද්දන විදිහට 150ක් අපිට වහලා දාන පිසු ලෝකයක්. භවනාවේදී අපි අනික් අතේ තහල් කරගෙන මනාපමනාප දෙකට මුවින් නොවැන ඉන්නවා. එන දෙයට එන්නාරිනවා. හරාගිය දශමී අමනාපය තුල තමයි සත්‍යය තියෙන්නේ. හරිම අමාරු. ඒක හරිම අමාරුයි අපි මේ සැප හොයන්න හදාගත්ත සංස්කෘතියත් තුළ ඉඳගෙන මේ මේ අමනාපේ දිහා එනතම් අරුචි දේ තුල සත්‍ය හොයන්න හදනවා කිව්වහම අපිට පේන අත්කල මතානියෝගයක් වගේ. එහෙම නැහැ. පැමිණිච්ච දේ දිහා බලන්නේ නැති. උගෙතකොට මගේ වචනෙක් කියන්න තියෙන රිමෝට් කන්ට්‍රෝල් එකට අහු වෙන්නේ නැහැ උගෙතකොට. අපි මනාපමනාප දන්නවා ළඟින් එකට බොත්තම් මිලකටයි. උගලන්ගේ රිමෝට් කන්ට්‍රෝල් එකේ තියෙන වයිෆ් අතේ. එයා මිලකනකොට ඕගොල්ලෝ කොහෙන් ගියාද ඔයන්නේ? ඒගොල්ලන් මනාපමනා ප්‍රකාශ කරලා ඉවරයි. මම නාපම කරන්න බැරි පොඩි දරුවා බලන්න වසවර්තියෙක් උ. ඌ අම්මලා තාත්තලා නලවනවා. අම්මලා තාත්තලා සල්ලි තියෙන්නේ, වස්තු තියෙන්නේ, ඔක්කොම තියෙන්නේ. අර චෑස් ගන්නකොට අම්මලා ගෙවල් මාරු කරන්න ඕන. කරන්න දෙයක් නැහැ. ඌ කියන්නේ මුඛහරි මනාපමනා ප්‍රකාශ කරේ නැහැනේ. ඌ මුළු ලෝකෙම වශී කරනවා. මම නා මනාපමනා පාලකන්නේ කාසෙවලේ. බාල්දුවක්. කොණ්ඩ බය නැති එකේ. සාහිත්‍ය කියන්නේ ඕක. සංස්කෘතිය කියන්නේ ඕක. ඉන්න ගල්බුදු කෙනෙක් වගේ. කලින් හද බුදු කෙනෙක් වගේ. වැස්සත් එහෙමයි, පෑවුවත් එහෙමයි, සුනාමිය ආවත් පෙරලෙන්නේ නැහැ. දැකනේ. ඉතින් කට්ටිය ගාවේ බුදු පිළිම බුදු වෙලයි කියලා. බුදු වෙලා නැහැ. ගාලල්ලා. මේ මොනවාවත් ගාලල්ලා. අල්ලන්නම බෑ මොනම තාලින්වත් අල්ලන්න බෑ ඒක තේරුම් ගත්තට පස්සේ ලෝකේ හිටෙන මේ බුරුමගෙන ඉන්නවා තරහ වෙලා ඉන්නවා මේ ලෝකයේත් එක බෑ අප්පා මොන මගුලක්වත් කරලා කොහෙන් ගියත් රිමෝට් කන්ට්‍රෝල් එකට දාන්න හදන්නේ අපි අපි මනාපේ ප්‍රකාශ කරපුවාම ඒකට ප්ලෑන් එකක් අදිනවා අමනාපේ ප්‍රකාශ කරපුවාම ප්ලෑන් එකක් අදිනවා ඒ නිසා මොකෙන් නොබැනේ ඉන්නේ යන්න ඇසත්තේ අන්ධෙක් වාගේ කන් ඇත්තේ බීරෙක් වාගේ දැනුණට නොදැනුණා වගේ. අනදිනුණට මලමිණියක් වගේ. අතර ඇඳලා ගහන්න පුළුවන් වුණාට කොණ්ඩ පැන්න ටිකක් කරේ ඉන්නවා. වේරකොඩේ එහෙමමනේ ඉන්නේ. තන්නේ කර බොරුව කරන්නේ. හැමදේ මොනම දෙයක් කරගන්න බෑ වගේ ඉන්නවා. අන්න ක්‍රමයේ අල්ලන්නේ මොකාට අල්ලන්නේ. මොකද්ද කියේ? Thank you. බුද්ධම ධර්ම දේශනා කරන බුදුහාමරංගේ ධම්මචක්කපවත්තන සූත්‍රය. ප්‍රථම ධර්ම දේශනා කියවල තේරෙන්නේ නැහැ මහත්වෝ මොකද්ද ප්‍රථම ධර්ම දේශනා. ආ මේව කියන්නේ බය නැතු ඉතින් ඔය ප්‍රථම ධර්ම දේශනා කිව්වම මට ඕක ගැන ප්‍රශ්න කරන්න වෙනවා. ඒ නඩුවක් දානකොට නඩු අංකය කියන්නේ. මෙන්න මේ මේ ගැන නැත්තම් නඩු ගන්න එපා. කමටහන් සුද්ධ වෙන්නේ නැහැ ওই කාලේට. හොඳයි කියන්න බෑ. දා වෙනකම් සියලු සංස්කාරයොත් නැසෙනසුදු <laughs> කියන්නේ ඒකත් මතක ගන්න. ඔය සංස්කාරය දන්නේ ඔය සයන්ස් කාර්යෝ නෑ සයන්ස් කාර්යෝත් නැසෙනසලු කියලා මතක තියාගන්න. ප්‍රමාදීව සම්පාදනය කළ යුතුයි. වර්ගය අදහස. නමුත් ඔබවන්සේ ධර්මදේශනයෙන් පස්සේ මට තේරුණා ප්‍රමාදයේ සම්පාදනය කළ යුතුයි වගේ ප්‍රමාදී ජීවිතය වගේ අදහස. මේ සම්පූර්ණ තේරුම් ගත්තා කියන්නේ ඒක නැතුව වෙන විකල්පයක් වශයෙන් මොකක්ද අදහස? දැන් මේක තමයි මාතයට වැටෙන්නේ. ඒ ඊට විකල්පයක් වශයෙන් මනස යෝජනා කරන්නේ මොකද්ද? මම යෝජනා කරන්නේ අපමාදීන සම්පාදිතව කියන වචනේ මාතර තේරෙන්නේ අපි විසින් අපමාදය සපයාගත යුතුයි. ඒත් ඇති. මේකෙන් පටන් අරගෙන කරන යන්න. එතකොට ඒ දේ ප්‍රමාදී අපි කියන්නේ මොකද්ද කියලා දැනගන්න එපා. සතිය කියන්නේ මොකද්ද කියලා. ඒක අහන්න, හිතට දාලා බලන්න, කරන්න. ඊට පස්සේ ඒ දෙයට පමා වෙන්නත් එපා. වහ වහ කරන්න අනිත්වට බහා තබලා. වැසිකිලි කැසිකිලි කරන වෙලාව ඇර සියලු වෙලාවම ඒ ඉගෙනගත්ත සතිය වඩන්න උදව් කරා. ඉස්සෙල්ලා ප්‍රමාදී කියන්නේ මොකද්ද කියලා තේරුම් ගන්න. සතිය කියන්නේ මොකද්ද තේරුම් ගන්න. ඇයි අපිට ඒක තේරුම් ගන්න වෙලා තියෙන්නේ? අපි ඒක දන්නේ නැහැ. බුද්ධ අහංකාරය වුණාට දන්නේ නැහැ. ඒක ලොකු පිම්මන්නේ. මේක කල් අපි බුද්ධාම කියලා ලේබල් ගහනකට ඒ මූනික දේ දන්නේ. ඒක ඉගෙන ගන්න එපා. ඉගෙන ගන්න පොත් කියවන්න ඕන ඒක පොතකවත් නැහැ. අවුරුදු ගණන් බහන කිසි කෙනෙක් කියලා දෙන්නේ. අපි නෙමෙයි කියන්නේත් එමය. ඊට පස්සේ දැන් හොයන්න යන්නකෝ. බලන්න කීලා බලන්න සතිය ගැන අප්‍රමාද ගැන කොහෙද ලියවිලා කියවිලා කියන්නේ කියලා. නෑ. ඒකට ඒ පුද්ගලයාට සිද්ධ වෙන ඔක්කොම සාහිත්‍ය වැත්තක දාලා මේ බුල්ලෙක් කාගෙන යනවා වගේ මේ පැත්තට යන්නේ. ගියාට පස්සේ තේරෙනවා මම දවසෙන් කොච්චර වෙලාද ඒකට දාන්නේ. මොකක් වෙලාවට මම පිස්සු කෙනිනවනේ කියලා. ඊපස්සේ දවසක කුඩු ගහන්න ගිය එකා වගේ අරකටම ඇබ්බැහි වෙනවා. තව මදි හොඳටම පිස්සු වැටුණා නම් එතනම එනම් මට ලාවට තියෙන වැඩේ හරි ගියා කියලා තව මදි. ඔය විදියට වෙලා නැහැ. කෝවේ දාලා උණු කරන්න ඕනේ. පුවක්කිට ගලේ තැරි ගහින්න වැදෙන්න ඕනේ. ඇවිල්ලා වැදුනට පස්සේ තමයි ඔන්න අපිට ඇත්තට හොම්බ කරේකට වෙන්න වැඩිලා නැහැ තාම. බුදුහාමර හිටියානම් ගහනවා ඇත්ත 16 ගේ හයිය තියෙනවා. ගැහුවොත් උන්ද හයිතුරු නැහැ. ඇත ඉස්සරහilla මෙහෙම කරලා කියනවා. මගේ අතේ මොකුත් නැහැ. උඹත් ඇත. මාත් ඇත. මම ගැහුවොත් මොකටද කියලා කියන්නේ නැතුව කියනවා උඹ ගැහුවොත් අපාය යනවා මල්ලි. ෆයිට් එකක් දෙන්න මට පුළුවන්. ඒක වෙනම කතා. උඹ කරන්න හදන හැටින් අපාය යනවා කියනකොට ඇතාට කල 16 ක සූර්යක හිඳිනවා. දාගලද 16ක සූරු හින්දෙනවා කියලා කියන්නේ අතේ පිස්තෝලයක් නැහැ, කඩුවක් නැහැ කියලා මෙහෙම පෙන්නකොට මේ සිවුරු ඇඳගෙන ගෑනු කෙනෙක් වගේ අතාර කොහොම හිටින්නේ නැද්ද වෙන කෙනා හෙන්ඩු ඇරගෙන උඩ පැනලා දස්තුර නැගලා ඒ අදා නිකන් කේල් බඩයක් වගේ පොඩි කරලා දාන. අද්දික වෙන්නේ නැහැ මම ළඟ මොකුත් නැහැ. ඔබ කරන්න හදන්නේ නිකන් අපරාධ සේවලයක් වපා යනවා. සූරු හිතන දන ගැව්වා. ගහන්නේ ඔය අපි ඔය අර මෙහෙම කරගෙන ඉන්න බුදු පිළිමයක් හදලා තියෙන ඒ ගෑනු පිළිම නෑ බුදුහාමුදුරන්ගේ 80ක් ව්‍යංජන 200ක් මහා පුරුෂ ලක්ෂණ ළඟට යනකොටත් එද නිකන් නෙවෙයි ඒක මේ ප්‍රභාකරන් වගේ දෙවැත්තෙන් ගෝල දෙන්න තියාන පිස්තෝලයක් දාගෙන සයින් කරන කටේ දාන මොකුත් නෑ වදින්න ඕනේ අදින්න ඕනේ හොම්බකට රිවර්ට් වෙන්න වදින්න ඕනේ හැබැයි ඉවරලා ගෙදර යනවානේ පිටි වල ගෙදර යනවනේ. ආ එතකොට ඉතුරු වගේ හම්බ වෙයි. ඔය ටික ගිහිල්ලා කියන්නේ ඔය ගෙදර. රැයට කන්න දෙන්නෙත් නැහැ. අවල්ට කන්න දෙන්නෙත් නැහැ. තෝ තෝ තෝ පළ ඔයම පළ කියන්නේ. අනේ එදාට ඉතින් අඩේ වැරදිලා කියෝනේ අප්පා. සමා වෙන්න කියන කියන්න වෙනවා. නිසා ඕක මුවින් නොබැන ඉන්න කියන්නේ ඔන්නම ටික කියන්නේ නැතුව ඉන්න ඉගෙන ගන්න ඕනේ. කිව්වනේ ඉවරයි. කිව්වනේ ඕකට රිමෝට් කන්ට්‍රෝල් එක හදා ගන්නවා මේ බොත්තම දද කරනවා මේක තමයි නිකන් ගූ කප්පරක් කෑවට මඩපුවක් ගෙඩියක් කාපු තරමට ගණනක් නැතුව කරවන ඉන්න එකයි තියෙන්නේ ඒක බෑ අපිට අපිට මේ මේ මඩපුවක් ගඳේනකොට කෑ ගන්නවා කොච්චර කෑවත් කොච්චර කියලා මොනම විදිහකට අඟවන්න එපා කාටවත් මොනම වෙනසක්වත් ඇති වෙන්නේ නැහැ කියත ගියාම අහන්න රැයට කන්න ඉඩිය අප්ප තියෙනවා කිරි හොද්දක් හදලා තියෙනවා. ඒකට ගෑණි දන්නවා හරි සාමාන්‍ය ස්වරූපේ ෂේප් එකේ ඉන්නකොට. ඔයා කියලා කිව්වොත් මම රැයට කන්නේ සද්ද කරන්න එපා. රේඩියෝ දාන්න එපා. ආ. යුද්ධ තමයි. ඉතින් මාය රෑ එන්නේ ඔයා නෙවෙයි එන්නේ වයිෆ් එන්නේ මම ගාව. එතකොට මට බයිනවා මේ පිටු ගලවනවා මේ සාන කඩ කප්පල් කරනවා පවුල්. තේරෙන්නේ නැහැ පිරිමින්ද තේරෙන්නේ අපා. ඔය ටිකක් නොකිය හිටියනම් ඒ රයිට අපිට hina වෙන්න හම්බෙන්නේ නැහැ ඇත්තමයි. නිසා හැබැයි විප්ලවයේ සිද්ධ වුණා නම් ගල් ගිල්ලවා. බුදුන් මේ ලෝකෙ ප්‍රකාශ කරපු ගමන් මොනවා හරි. අපි සිංහල වැටුනේම සිංහල මෙච්චර ශක්තිය තියන අපි මේ දේ කරනවා කියලා ජාත්‍යන්තරයෙන් කියන්නේ. මම කියපු ගමන් ඉවරයි. දැන් එකක් තේරුම් ගන්න තියෙන රජය මොකක් කියන්නේ බං? මොකක් කියන්නේ බකරපන්? දැන් චීනේ කරන්නේ කියලා එන ඕන දෙයක් කොපි කරනවා. ඕනෙම අලුත් නිෂ්පාදනයක් කරනවා කොපි කරනවා. කොපි කරාද? පාරෝ තියෙන මාකට් එකේ තියෙන බලාගන්න. එච්චරයි. කොහෙද හැදුවේ? අපේ මිනිකන් බලන්න අපේ කෙනෙක් කොපි කරනවා. අතන හැදුවේ මෙතන හැදුවේ කියලා මේ රෙද්ද උසලා පෙන්නනවා. සිංහලට හරියන්නේ නැහැ. ඒක විවෘතාර්ථික මේක බය වෙන දෙයක් නැහැ. එකම දෙයයි තියෙන සර්පයා බලන්න. එසබෝර සර්පයා පිස දිවිම කුලුවා මුන් ළඟට එනකොට හෙල්ලෙන්නේ නැහෙනි කලවපන ඉන්නවනේ. මොකද? අරෙන්කෝ ජේෂ්ඨයට දෙන්නා. ගැරන්ඩියා එහෙම නෙවෙයි. වැලි ටිකක් ගහපු ගමන් දුවනවා. නිකන් මකුලට පිම්පෝ ගමන් දුවනවා. භාවනා කරනකොට ඉඳ පටන් අරගන්න මේ අපි ළඟ තියෙන ಗುಣ හෝ නොගුණ වංචනිකව නෙවෙයි කියලා අහන්න කෙනෙක් මේ ලෝකේ නැහැ. මේ ඔක්කොමලා ඒක වැඩියට පාවිච්චි කරන් ඉන්නේ. මොකද අමනයි. ඉන්නේ අවිද්‍යාවක. ඒ නිසා අපි භාවනා කරන අතර අපි සහෝදරයෝ වගේ එකම කවුලයන් හදා බෙදා ගන්න. මොකද අපි hina වෙලා ඉවර කරන මිසක පුද්ගලිකව ගන්න නැහැනේ. හැබැයි මතක තියාගන්න ඕනේ මේක පුළුවන් තරම් නාගමාණිකයක් ගිලගත්ත ණය. ඒක තමයි ආත්මය කරගෙන. ගුදුර කරගෙන ජීවත් වෙනවා අමාරන්නේ අත්‍යවශ්‍යතාවයකට විතරයි ගුදුරක් ගත්ත ගත්ත ගමන් මණිකක් ගිල්ල. ඒක නායක නායක විදිහට ඉන්නවා. ඒක හරිම අමාරු දෙයක්. ඒක අත්පුරුදු කරන යෝග ජීවිතය කියන තපස කියලා කියන්නේ ලෝකෙදී හැම ශිල්පෙම ඉගෙන ගන්න. මම දක්ෂම කිවර ගන්න. හැබැයි පෙන්වන්න එපා කිසිම කෙනෙකුට ඔය නෝන්ජලෙක් වාගේ මොනවා හරි කරනවා අනේ මට කන්න ටිකක් දෙන්න අප්පා. අනේ මට ඉන්න තැනක් දෙන්න අප්පා කියලා හිඟන් එක්ක වගේ ඉන්නවා. හැබැයි විෂ ගෝර ධර්පයක්. විෂ ගෝර ධර්පය වරද්ද ගත්තොත් බුදුහාම කියනවා තිල්ලත් භික්ෂුවත් එක්ක පටලවා ගන්න එපා. ඉන්ද්‍රත් එක පටලවා ගත්තා වගේ, රජ්ජුරුවත් එක පටලවා ගත්තා වගේ, නයිපැටික් එක පටලවා ගත්තා වගේ. ඒ නිසා කිසි කෙනෙකුට පව කරන්න දෙන්නත් එපා. කිසිම ගුණයක් නුගුණයක් ප්‍රකාශ කරන්නත් එපා. අපි සාකච්ඡා වශයෙන් කියන්න ඕනේ අතර මේ කරන්න ඕනේ. නමුත් අපි හිතන විප්ලව මේ ආධ්‍යාත්මික ගානේ පුංචි කඩයි. පුංචි කඩේ ඊට පස්සේ තමයි වැඩේ පටන් ගන්න. දැන් වයස කීයද? ඈ? මගේ වයසමයි කියනවා. ඉතින් 63ක් පිස්සු කියලා තියෙනවානේ. නේ? තුන් ගානේ කීයද? ඉතින් කියන්න බෑ. සෙල්ලම් නෙමෙයි බුදුහාමතුරු හැම තැනම ජීවත් වෙනවා. ඒ හොඳට මතක තියාගන්න පුළුවන් තරම් ಗುಣ වසාගෙන ආටවත් කියාපාන්න නැතුව අපි ಗುಣ හෙලි වෙනවා සමාහට තවත් ඒකට උනන්දු වෙන කෙනෙකුට උනන්දු පිණිස පාවිච්චි කරනවා. පුළුවන් තරම් ಗುಣ වසාගෙන මම දැක්කේ නෑ අපේ ලොකු ස්වාමීන් වහන්සේ වගේ කෙනෙක් මගේ ඇස් දෙකට මම කවදාවත් දැකලා නැහැ. එච්චර හැකියාවල් සහ එච්චර ගුණ තියාගෙන මේ කැලේරිලා මොනවාක්වත්ම කරගන්න බැරි කෙනෙක් විදිහට ඉන්නේ. මේ දෙයියෝ බ්‍රහ්මයෝ දන්නවා. අසෝලා කිය. ළඟට එනකොට මෙහෙම දැකලා මොනම තාලෙන්වත් අල්ලන්න බෑ. මොකද ඉන්නේ නොදරුවෙක් වාගේ. මොනම දෙයක්වත් කරගන්න බැරි කෙනෙක් විදිහට ඉන්නේ. ඒ බොද්දකට පැත්තට තනියම වැඩ කරගන්න අරින්න පර්ෆෙක්ට් වැඩේ යනවා. ආන්නේ ගුණ ටික දිනු කරගන්න. හොඳයි අපි භාගයක් විතර වෙලා අරගෙන තියෙනවා මේ අතිදේක කයිවාරුවට.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 සමාගමු හෝතු ධාව නිපානපත්ත්‍ය සාදු සාදු සාදු